දිට්ඨි තුන සංයෝජන තුන ධර්ම කියනවා. දිට්ඨි නෝන සංයෝජන වන ධර්මය තියෙනවා. සංයෝජන කිව්වහම 10ක් තියෙනවනේ. දස සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමස කාමරාග පටිග රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියලා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා තුන සංයෝජනයක්ද වෙනවා දිට්ඨියක්ද වෙනවා. ඒ නිසා දිට්ඨිද වෙන සංයෝජනද වෙන ධර්මය ඔය තුන. ඉතුරු හත දිට්ඨි නෙවෙයි සංයෝජන. දිට්ඨි දිට්ඨි දමන සංයෝජන වෙන ධර්ම. ඒවා සංයෝජන නමුත් දිට්ඨි නෙවෙයි. එතකොට සෝවාන් මාර්ගයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන නැහැ. කෙලෙස් නැහැ. නමුත් ක්ලේශ අනුසය තව හිඳිලා නැහැ. මාර්ගයෙන් තමයි අනුසය හිඳින්නේ. ඵලයටපත් වුණා කියලා කියන්නේ සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ ditthi අනුශේධ අතහැරෙනවා. සෝවාන් මාර්ගය ලබනකොට සක්කාය ditthi විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මයෝ නැහැ. නමුත් ditthi අනුශේධ අනුශය වෙනවා. ඒ අනුශය දුරු වෙන්නේ හැම වෙලාවෙම මාර්ගය. දැන් මාර්ගයේ වඩනවා කියලා කියනකොට ඵලය කියලා කිව්වේ අනුශයද නැහැ. මොකද සත්වයන්ගේ කෙලෙස් අනුශය කියලා කියනකොට තියෙන ඇති තැනකින් දකින්න එපා යම් අවස්ථාවක යමක් ඇති වෙන්න පුළුවන් ගතිය අපි කියමු දැන් මේ වෙලාවේදී අපිට කාටවත් පටිගය නැහැ. තරහව නැහැ. යම් වෙලාවක තරහව ඇති වෙන්න පුළුවන් ගතිය කියන එක නැති වෙලා යම් වෙලාවකදී කොයි වෙලාවක හරි කවුරු හරි දැන්නොත් තරහව කියන එක ඇති වෙන්න පුළුවන් ගතිය එහෙම ගතිය කියලා එකක් කොහෙවත් තියෙනව නෙමෙයි. නමුත් එහෙම වෙන්න තියෙන ගතිය නැති වෙලා නැහැ. ඒ ඒ ගති ස්වභාවයටයි අනුසය කියලා කියන්නේ. එතකොට අනුසය කියන්නේ අවස්ථාවට කෙලෙසේ මතු කරන්න පුළුවන් බව. හැම වෙලාවෙම අනුසය කියන ධර්මය අවිද්‍යාව හා බැඳිලාමයි තියෙන්නේ. අවිද්‍යාව හා බැඳිලා. අනුසය කියන එක තියෙන්නේ. ඒකයි අවිද්‍යාව විශේෂයක්වත් ඉතුරු නැතුවම නැති වෙන්නේ මාර්ගයේ. ඒ නිසායි ලෝකෝත්තර මාර්ගයෙන් විතරමයි අනුසය ධර්ම හිතෙන්නේ. ඊට මෙහා අනුශේධ ධර්ම අතහැරෙන්නේ නැහැ. කෙලෙස් අතහැරෙනවා. අපි කියමු දැන් කෙනෙකුට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිල්ලග්ගත පරාමාස කාම රාග මේ වගේ දේවල් අතරින් ලෝකට හොඳම කාරණාවක් අත්හැරක අපිට මජ්ක්‍ධිම නිකායේදී මේ එක ප්‍රශ්නෙට උත්තරය කමන්නේ නැහැ අපිට ඕනේ දහමනේ නේද මජ්ක්‍ධිම නිකායේ සමන මණ්ඩික ගැන සූත්‍රයක් තියෙනවා ඒකෙදී අපිට මේ කාරණාව ටික හොඳට තේරුම් කරගන්න පුළුවන් එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා සරත් නුවරදී ඉදී පිණ්ඩපාත යනවා. යනකොට භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා තාම මේ පිණ්ඩපාත යන්න මේ කල් වේලා වැඩි. ගෙවල් වල තාම උදේම ආහාර පිසලා නෑ. එහෙනම් ඒ කාලෙදී කාලයකින් අතකුන් දැන් 10ට විතර වගේ යන්න ඕනේ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා 8ට 8:30ට විතර වගේ ගියා කියන්නේ ඒතර කල් වේලා වැඩි. කල්පනා කරනවා මෙතන තියෙනවා මේ අන්‍ය තීර්ථක අසපුවක් අපි අසපුවට යන්න කියලා භික්ෂුන් වහන්සේලා එතන අසපුවට යනවා. ඒකේ ඉන්නවා මේ ශ්‍රමණ මණ්ඩික පුත්ත කියලා පරිබ්‍රාජකයෙක්. එතකොට එයා දැන් මේ භික්ෂුන් වහන්සේලා ගියාම කතා කරනවා කියනවා සමන මණ්ඩික කියන භික්ෂුන් වහන්සේලාට යම් කිසි කෙනෙක් කයින් අකුසල් කරන්නේ නැත්තම් සත්තු මරන්නේ නැත්තම් හොරකම් කරන්නේ නැත්තම් කාමයේ වර්ගය හැසිරෙන්නේ නැත්තම් වචනේනොත් බොරු කේලම් හිස් පරස වචන කියන්නේ නැත්තම් සිතින්ද අකුසල් කිසිවක් නොසිතනවා නම් ආජීවය පිරිසිදුනා මෙන්න මෙබඳු පුද්ගලයා ඒ කියන්නේ හිත කය වචන යන තුන්දරම බොහොම පිරිසිදුයි ආජීවයක් පිරිසිදුයි නම් මෙන්න මෙබඳු පුද්ගලයා උතුම් කුසල් ඇති තිරුපුම් කුසල් ඇති වාදයෙන් සලවන්න වෙර බ්‍රාහ්මණය කියලා කියනවා කියලා කිව්වා කවුද කිව්වේ අර අනදේවතක පරදාගිය. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ වචනයට වචනේ පිළිගත්තෙත් නැහැ බැහැර කළෙත් නැහැ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට පින්දපාතෙන් පස්සේ ඇවිල්ලා බුදුහාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ශ්‍රමණ මණ්ඩික පුත්ත කියන විදිහට කයින් අකුසලුත් නොකරන වචනෙන් අකුසලුත් නොකරන සිතින් අකුසල විතරකයකුත් නොසිතන ආජීවියත් පිරිසුදු කෙනා උතුම් කුසල් පිළිපුම් කුසල් ඇති කෙනෙක් කියලා කියනවා නම් පැමිණිසි ආර්ථය ඇති රහතන් වහන්සේ කෙනෙක් කියලා කියනවා මේ කුඩා දරුවා කිරි දරුවටත් කියන්න වෙනවා කුඩා දරුවා මොනවද කයින් කරන වැරදි එයා හොරකම් කරනවද සත්තු මරනවද කාමයේ වර්ධය හැසිරෙනවද එයා මොනවද වචනෙන් කරන වැරදි බොරු කියනවද කේලම් හිස්පර්ශ වචන කියනවද මොනවද එයා හිතින් හිතන අකුසල විතරද මවගේ කිරි ටික උරා බොනවා හැරෙන්න මොකද එයා ආජීව අපිරිසිදු වෙන්න කරන්නේ මහණෙනි ආර්ය ආර්ය ශාසනයේ උපමනකින් පිරිසුදු කියන්නේ කියලා මේ මෙතෙන්දි පෙන්නනවා මේ වැරදි යම් කිසි කෙනෙක් අතින් නොවුනත් අනුශේ ධර්මයේ හිඳිලා නැහැ ඒ තාක් මේ ශාසනය පිරිසුදු කියන්නේ නැහැ කියන දෙනකින් මම කියන්නේ මොකද සමහර විටක අපිට ওই ටික හම්බ වුණොත් හිත කය වචනේ දිහා මුල හරිය දිහා බලලා හරි සංවරණ අපි එතනින් පහදින්න හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්නේ. නමුත් මේ ශාසනයේ එහෙම තීන්දුව తీරන ගන්න බෑ. ඊට වඩා ධහමේ බොහොම යථාර්ථයකට යන ශාසනයක් හැම වෙලාවෙම දර්ශනාත්මක පැත්තකින්. ඉතින් මම ඉතින් අර මතක් කළේ අනුශය කියන ධර්මතාවය ඒ වගේ යහපත් පැවැත්මක් පවතින තැනද අනුශය කියන තැන අනුශය වෙනවා. කෙලෙස් අනුසය. එතකොට අනුසය කියන කාරණාව ගත්තාම අනුසය හතක් තියෙනවා. ඒකෙන් ditthානුසය විචිකිච්ඡානුසය කියන අනුසය ධර්ම දෙක හිඳෙන්නේ සුවම් ඵලයේදී. මෙතෙන්දී ditthිත්වන සංයෝජන වන ධර්මතා ටික ඉතුරු නැතුවම නැති වෙනවා. ditthිය ඉතුරු නැතුවම නැති වෙනවා සුවම් ඵලයේදී. මේ එතින්දි ditthිය කියලා අපි ගොඩාක් දුරට ගත්තාම වර්ගවා ගන්නවා මේ මම මගේ කියන හැඟීමක් කියලා. එහෙම නැහැ. ප්‍රපංච කියලා කියනවා ප්‍රමාද කරන ධර්මයන්ට ප්‍රපංච කියන්නේ තණ්හා මාන ditthි කියන තුරට ප්‍රපංච කියනවා. ප්‍රමාද කරන ධර්ම. ඔක සිංහලෙන් අපි ගත්තොත් මම කියලා පාලියෙන් මම මගේ මගේ ආත්මයයි කියන තුනයි ඔය තණ්හා මාන දිට්ඨි කියන්නේ. මගේ කියලා ගන්න එක තණ්හාව, මම කියලා ගන්න එක මානය, මගේ ආත්මය කියලා ගන්න එක දිට්ඨිය. තණ්හා මාන දිට්ඨි තුන තමයි මම මගේ මගේ ආත්මයයි කියලා අපි හිතාගෙන ඉන්නේ. මෙතනදී මම මගේ කියන දෙක ඉතුරු වෙනවා ස්වාම් පුද්ගලයාට මගේ ආත්මය කියප එක අතහැරෙනවා. සෝවාන් පුද්ගලයාට මේ මම කියන මම වෙමි කියන එක මානෙ, අත්මිමානෙ. ඒක ඉතුරු වෙනවා. මේ මගේ කියලා ගන්න එක තණ්හාව. ඒකත් ඉතුරු වෙනවා. මගේ ආත්මයයි කියන හැඟීම කිසිම වෙලාවක ආත්ම සංඥාව ඉතුරු වෙන්නේ නැහැ. ditthi සම්පන්න පුද්ගලයාට මේ ආත්ම සංඥාව තියෙන්නෙම පුතග්ජන කෙනාටයි. එතකොට ditthi සම්පන්න පුද්ගලයාට ditthi සහගත කෙලෙස් ටිකක්වත් නැහැයි නොකියුතු. ditthi කියලා කියනකොට හොඳට මතක තබා ගන්න ඕනේ සත්වයක් ඉන්න ditthිය ප්‍රධාන වශයෙන් දෙසටක් දක්වා අදි වෙනවා. එතනදී ওই ditthියේදී මම කතා කරලා කමන්නේ නැත්නම් ඊට පස්සේ මේ ditthියේදී තව බෙදෙන ක්‍රමයක් තියෙනවා. ditthිය දිට්ඨියක් තියෙනවා සග්ගාවර්ණද මග්ගාවර්ණද වන දිට්ඨියක් තියෙනවා සග්ගාවර්ණ නොවන මග්ගාවර්ණ වන දිට්ඨියක් තියෙනවා සග්ගාවර්ණද මග්ගාවර්ණද නොවන දිට්ඨියක් තියෙනවා කියලා දිට්ඨිය ආපහු තුනකට බෙදනවා සග්ගාවර්ණද මග්ගාවර්ණද වෙන දිට්ඨිය කියලා කියන්නේ නිවන් මගත් වැහෙනවා ස්වර්ගයේ සුගතියත් එහෙම මිනිස්සෙක් දෙවියෙක් වෙන්නත් බෑ. බැරි දිට්ඨියක් තියෙන. ඒකට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. මේ නියත මිත්‍යා දෘෂ්ටියට කියනවා සග්ගාවර්ණද මග්ගාවර්ණද වන දිට්ඨිය කියලා. තව දිට්ඨියක් තියෙනවා සග්ගාවර්ණ වෙන්නේ නැහැ මග්ගාවර්ණ වෙනවා. ඒ මොකද්ද? කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් යුක්ත සාස්වත දෘෂ්ටිය දිට්ඨියක් පත්‍ය පුද්ගලයෙක් ඉන්නවා මරණයෙන් පස්සේ ඉපදෙනවා කියන තැන නුවණක් තියෙන කෙනාට කුසල් දහම් කෙරුවේ හැකි එයාට ස්වර්ගය ආවරණය වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. නමුත් මාර්ගය ආවරණය වෙනවා. ඒ නිසා මේ ධිට්ඨියට සග්ගාවරණ නොවන මග්ගාවරණ වන ධිට්ඨිය කියලා කියනවා. සක්කාය දිට්ඨිය සක්කාවරණද වෙන්නේත් නැහැ මග්ගාවරණද වෙන්නේත් නැහැ. එහෙම ආවරණයක් වුණා නම් සක්කාය දිට්ඨිය තියෙන කෙනාට දහම පටන් ගන්න බැහැ වෙනවා. ඒ දැන් සක්කාය දිට්ඨියෙන් යුක්ත පුද්ගලයාට දිව්‍ය ලෝකේ යන්න කටයුතු කරගන්න බැයිද? පුළුවන්. එයා ඒ සක්කාය දිට්ඨිය තියෙද්දි නිවන් දකින්න බැයි නම් පටන් ගන්න තැනක් නැහැ. ඒ හින්දා දැන් මේ සක්කාය දිට්ඨිය සග්ගාවරණද මග්ගාවරණද යෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කොට යුතුයි. සක්කාය දිට්ඨිය ඇතිතා කුසල හෝ අකුසල කර්ම වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය දුරු කර දුරු කරන්න මේ සෝවාන් මාර්ගයේ දුරුකට යුතු කෙනෙක්. පිටිපස්ස. දැන් ඒ ඒ ටික තේරෙනවද? ඒකේ ප්‍රශ්න මොනවා හරි තව තියෙනවද? ගෙන්න ඒකෙදි ඉතින් මෙහෙම එකක් වෙනවා පිළි ඕක හොඳ ප්‍රශ්නයක්. මාර්ගස්ත පුද්ගලයාට කියනවා සතර අපායට යන කර්ම කරන්න අභව්‍යයි. සතර අපායේ මිදුණ කියන්නේ යන කර්ම කරන්න අභව්‍යයි. එයා අතින් වෙන්නේ. ඵලයට පිටපත් වෙච්ච කෙනාට සතර අපායේ මිදුණා කියන එක කියනවා. ඒකට හේතුවක් කියනවා සතර අපායේ මිදුණා කියන වචනේ තාම කියන්න බෑ. ඒ අනුශය ගෙවිලා නැති නිසා. නමුත් අනිවාර්යයෙන්ම සතර පායට යන කර්මය අතින් කෙරෙන්නේ නැහැ ඵලයටපත් වෙලාමයි මේ කලුරිය කරන්නේ ඒ නිසා යන කර්ම කරන්ට අභව්‍යයි කියන ගණකින් පරණ. ඒකට කියනවා තිතකප්පි කියලා මාර්ගස්ත පුද්ගලයාට කියනවා තිතකප්පි කියලා. තිතකප්පි කියලා කියන්නේ මේ මුළු ලෝක තලයේම සෝවා මාර්ගයටපත් වෙච්ච එක පුද්ගලයෙක් හිටියොත් මේ මුළු ලෝකෙම විනාශ වෙලා අළු වෙලා යන්න අපි කියමු ධූමකේතුවක් ඇවිල්ලා වැදිලා කියන්නකෝ. ඒකද වදින්නේ නැහැ අරය ඵලයටපත් වෙනකම්. කල්පෙද විනාශ වෙන්නේ නැහැ එකම පුද්ගලයෙක් ඉන්නවා නම් සෝවාන් මාර්ගයටපත් වෙච්ච එක පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා ඵලයටපත් වෙන තාක් කල්පෙද විනාශ වෙන්නේ බැරිද ඵලයටපත් වෙච්ච එකම ලෝකෙ විනාශ වෙයි. ඒ හින්දා ඒකට පෙන්වන හිත කප්පි කල්පේද නතර වෙනවා කියන තැනකින් පෙන්නනවා සෝවාන් පුද්ගලයාට සෝවාන් නෙමෙයි හැම මාර්ගයකටම එමයි ඒ නිසා මාර්ගස්ත පුද්ගලයා හැම වෙලාවෙම ඵලයටපත් වෙලාමයි කලුරිය කරන්නේ මාර්ගයටපත් වෙච්ච පුද්ගලයා ඵලයටපත් වෙන තාක් එයාව මරන්නත් බෑ එයා නැසෙන්නෙත් නෑ කල්පේ නැසෙන්නෙත් නෑ මැරෙන්න මොහොතක් තියලා හරි එයා ඵලයටපත් වෙනවමයි මේ ඒ අතරතුර අපායට යන කර්ම කරන්න අභාග්‍යයි. මාර්ගස්ත පුද්ගලයා හඳුන්වන්නේ අපායට යන කර්ම කරන්න වෙන්න අභාව්‍යයි කියන තැනකින් ඵලයටපත් වුනහම කියන සතර අපායෙන් මිදුණා කියන කම. මොකද ඒ අනුශේ ධර්මයේ තාම හිඳුනේ නැති නිසා මිදුණා කියන වචනේ ඍජු වචනින් කතා කරන්නේ නැහැ. තේරෙනවද කියන්නේ? නමුත් කරන්න බෑ වෙන්නේම නැහැ. ඵලයටපත් වුණ ගමන් කියන සතර අපායෙන් මිදුණා කියලා. මාර්ගස්ත පුද්ගලයා හඳුන්වන සද්ධානුසාරේ ධම්මානුසාරේ කියලා ඵලයටපත් වෙච්ච කෙනා ditthිපත්ත කියන නමින් හඳුන්වනවා. මානසික මුදින සද්ධානුසාරී සද්ධානුසාරී ධම්මානුසාරී. දෙන්න චරිත දෙකක් ධම්මානුසාරිය ඵලයටපත් වුනහම ditthිපත්ත සද්ධානුසාරිය ඵලයටපත් වෙනවා සද්ධා විමුක්ත. සද්ධා විමුක්ත පුද්ගලයයි ditthිපත්ත පුද්ගලයයි කියන දෙන්න නිර්මාණය වෙන්නේ මේ බෙදීම මත. සද්ධානුසාරිය ධම්මානුසාරිය කියන දෙන්න මතයි මොකද මෙයා ප්‍රඥාවෙම මාර්ගය වඩනවා මෙයා සද්ධාව පෙරදරි කරගෙන මාර්ගය වඩනවා. ඉන්ද්‍රියයන්ගේ වෙනසක් තියෙන්නේ. ඵලයටපත් වෙනවා දික්ටිපත්ත සහ සද්ධා විමුක්ත කියන තැනකින් තියෙනවා. විමුක්තියද සේක විමුක්ත අසේක විමුක්ත කියලා දෙක දෙආකාරයකින් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙසුන්ගෙන් මිදීමත් මිදීම. ඒකද සේක විමුක්තිය. ඊට පස්සේ කාමරාග පටික කියන කෙලෙස්යන්ගෙන් මිදීමද මිදීම. ඒකද සීක මිදීම. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ධර්මයන්ගෙන් මිදීමද මිදීම. ඒක අසේක මිදීම කියලා කියනවා. සකදාගාමී එතන ඖදාරික කාමරාග ඖදාරික පටික කියන එකකින් අතහැරීමත් මිදීම. මිදීමද විමුක්තියද විමුක්තිය හැම වෙලාවෙම පනවන්නේ කෙලෙසුන්ගෙන් මිදීම මත. අතහැරීම මත. ස්කන්ධයන් මත නෙමෙයි ස්කන්ධයන් අරබය තියෙන කෙලෙසුන් මත. ඒ කියන්නේ ඔකදී අපි විද්‍ය දර්ශනයට ගත්තොත් දැන් අපිට වෙනදට පුතා පුතා පුතා කියන තැනකින් නම් හම්බ වුනේ මෙහෙම නුවණින් බලනකොට මේ පුතාමයි කියන මට්ටමේ අපි නුවණින් දකිනකොට මේ ජරා මරණ කියලා මේ පිටින්ද දකින්න දකින්න පුතාමයි කියන එකේ ඖදාරිකකම අඩු වෙනවා. කියන්නේ ඊට පස්සේ පුතාමයි කියලා ඇලෙන තදින් ඇලෙන ගතිය අඩු වෙනවා. මේ පුතේ පුද්ගලයකින් දික්කේ ඉස්සෙල්ලා පුද්ගල භාවය අඩු වෙනවා. නමුත් ඇලීම තව තියෙන පුතයි කියන. ඊට පස්සේ ටිකක් යනකොට මේ අර විදිහෙන් මොනින් බලනකොට පුතයි කියන ඇලීම ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ මෙයාට මෙතන ස්කන්ධ මාත්‍රයක්මයි කියන එක හොඳටම හිතන පුතයි කියන ඇලීම ඇත්තෙම නැහැ. නමුත් මානසික ධර්මයන්ග රැවටීම තියෙනවා. රූපයේ පිරිසින් දකින්න නාම ධර්මතාව පිරිසින් දකින්නේ නැහැ. ඒ කියන්නේ මේ අනාත්ම ස්කන්ධයේ Nirodhe පේන්නේ. දැන් අනාත්ම බව පේනවා. අනාත්ම ස්කන්ධයේ Nirodhe අහුවෙන්නේ. ඒ ටික අහුවෙනවා රූප රාග අරූප රාග මනෝද්දච්ච අවිජ්ජා කියලා නාම ධර්ම පිළිසෙන් දක්වාම කල යුත්තක් නෑ. කියන තැනදී ඒවා පිළිමින් කතා කරගියත් සම්මාන දෝකට පොඩක් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. දැන් සෝවාන් මාර්ගයේ කියන යාමේදී යම් දවසක සෝවාන් ඵලයට පත් වීමේදී ඒ පුද්ගලයාට දැනුමක් වෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්ම දැනුවත් වෙනවා මම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ ප්‍රශ්න ටිකට උත්තර දී ගන්න බැරි එකක් නැහැ කමන්නේ හරි අපි මෙහෙම කිව්වා දැන් ditthi සම්පන්න පුද්ගලයාගේ ලක්ෂණයක් තමයි මේ අපි කියමු මාර්ගයෙන් ප්‍රශ්නයක් හුවොත් හෙල්ලෙන්නේ නැහැ කෙසේ කෙසේද යන විමතියක් එන්නේ මම මාර්ගයෙන් ප්‍රශ්නයක් අහන්නේ. Tamanට Tamanව බලාගත්තා. හරිද? දැන් අපි ගොඩාක් දෙනෙක් ඉන්නේ කරපු කුසල හෝ අකුසල වලට අනුව සත්‍යය මරණයන් මැත්තේ උපදින්න පුළුවන් කියන තැනකනේ. එතකොට අපි කරපු කුසල අකුසල ධර්මයන් අනුව උපදිනවා කියන අදහස තියෙන කාටද? මේ බණ අහලා තියෙන හින්දා ඉන්න ඉන්න තව අහු වෙන පැති තියෙනවා. ඔව් උපදිනවා කියන අදහස. උපත්තියක් නැහැ කියලා හිතන කෙනා. ඒ වගේම දිව්‍ය ලෝක සතර අපාය නැහැ කියලා. එයා හිතුවත් නැතත් දැන් අපි මෙහෙම කිව්වොත් ditthi සහගත ප්‍රශ්න තමයි මම ප්‍රශ්න ගන්නම්. සත්වයා මරණයන් මත්තේ උපදිනවා කියලා අදහසක් කෙනෙකුට තියෙනවා නම් යන්තම් හරි කරපු කුසලයට හරි අකුසලයට හරි සත්‍ය මරණ මත උපදිනවා කියන අදහසක් තියෙනවනම් ඒද මාර්ගයේ නැති බවට හඳුනා ගන්න. මරණ මත උපදින්නේ නැහැ කියන අදහසක් තියෙනවනම් ඒද Tamanta මාර්ගයේ නැති බව හඳුනා ගන්න. සත්‍ය මරණ මත උපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියන ගතියක් තියෙනවනම් ඒද හඳුනා ගන්න තමන්ට මාර්ගය නැහැ කියලා. සත්‍ය මරණ මත උපදින්නෙත් නැහැ නැත්තේත් නැහැ කියන ගතියක් තියෙනවනම් ඒක හඳුනගන්න තාම මාර්ගය නැහැ කියලා. ඊගාවට අපිට හිතෙනවා මේ හිතයි කයයි දෙක ගත්තාම මේ හිතයි කයයි දෙකෙන් ගොඩාක් දෙනෙක් හිතනවා කය නම් එහා පැත්තට යන්නේ හිත එහා පැත්තට යනවා. කළ කුසල අකුසල කර්ම වලට අනුව විඥානය එහා පැත්තට පැමිණෙනවා කියලා. එහෙම දැනනවා නම් ඒද හිතාගන්න මාර්ගය නෑ කියලා. මේ කය යනවා කියලා හිතනවා නම් ඒද හිතාගන්න මාර්ගය නෑ කියලා. මේ හිතයි කයයි දෙකම හෝ යනවා කියලා හිතනවා නම් ඒද හිතාගන්න මාර්ගය නෑ කියලා. හිතයි කයයි දෙකෙන් එකක්වත් යන්නේ නෑ කියලා හිතනවනම් ඒද මාර්ගය නෑ. මේ නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා. මේ නාම රූප දෙකෙන් කෙනෙක් හිතනවා මේ රූපේ මාත්මය. මේ රූපේ පටු යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් හැදිලා තියෙන්නේ. මරුණාට පස්සේ මේකේ පටවිය පටවියට එකතු වෙනවා ආපෝ ආපෝට එකතු වෙනවා තේජෝ තේජෝට එකතු වෙනවා වායුවට වායුවට එකතු වෙනවා එතනින් පස්සේ ආයු උපදින්නේ නැහැ ආත්මයක් නැහැ සිඳේ මගේ ආත්මය සිඳනවා වෙනසනවා කියන දෘෂ්ටිගත අය ඉන්නවා ඒකට කියන උච්චේ දෘෂ්ටිය කෙනෙක් ඉන්නවා කය නම් යන්නේ නැහැ නමුත් අපේ හිතේ හැපතට යනවා කියලා ඒකට කියන සාස්ව දෘෂ්ටිය කියලා එතකොට මේ හිත කය කියන දෙකෙන් එකක්වත් එහා පැත්තට යනවද නැද්ද යන්නෙත් නැහැ ඒ දහුවේ යන්නෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා කෙනෙක් කියනනම් ඒද මාර්ගය. පුරණ ප්‍රශ්න දැනන්න. ඒකයි තියෙන්නේ මෙතනදි මේ. ඇයි මේ සත්වයා නැත්තම් මේ නාම රූප දෙකෙන් එකක්වත් එහා පැත්තට යන්නේ නැත්තම් කුසල කුසල යම් වැඩක් නැහැ. ඇයි අපි පින් කළා වැඩක් නැහැ. යන්නේ නැත්තම්. ඉතින් එහා පැත්තට යනවා නම් නිවන් දකින්න භවනා කළ වැඩක් නැහැ. එහා පැත්තට යනවා නම් ඉතින් භවනා කළා වැඩක් නැහැ. එහා පැත්තට යනවා කිව්වොත් ලෝකෝත්තර මාර්ගය අතහැරනවා යන්නේ නැහැ කිව්වොත් ලෝකෙ තුල තියෙන සම්මාදිට්ඨිය අතහැරෙනවා. මේ දෘෂ්ටිය ඕකට කියන්නේ මොකද්ද මේ අර කිඹුල් කට වගේ. අපි අහුවෙලා තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා බේරෙන්න බෑ මේ පැත්තට ගිහිල්ලා බේරෙන්න බෑ. ඒක මධ්‍යම ප්‍රතිපදාව කියලාම කියන්නේ සූක්ෂමව අර මෝරල් කටින් එළියට පනිනා වගේ සිද්ධියක් තියෙන්නේ. හොඳ දක්ෂ වෙන්න ඕනේ. අපි යම් කිසි කෙනෙක් කිව්වොත් මරණයෙන් පස්සේ අපි උපදින්නේ නැහැ කියලා එයා කම්මසගත සම්මාදිටිය නැසන. ඒ කියන්නේ මරණයෙන් පස්සේ උපදින්න නැත්නම් හොඳ දේවල් කරන්න ඕනේ නැහැ කියන එක කියනවනේ. අපි මරණයෙන් පස්සේ අනිවාර්යෙන් උපදිනවා කියලා කෙනෙක් කියනවා නම් එයා ලෝකෝත්තර මාර්ගය නැසනවා. ඒ ඉතින් නිවන් දකින්න බා කියලා මේ ජීවිතෙන් පිරිනිවෙන්න කියලා භාවනා කරලා පළක් නැහැ කියන තැන තියෙනවනේ. නමුත් දැන් ඔතනදී උබතෝ කෝටිකයි කියලා කියන්නේ උබත කියන්නේ දෙපැත්ත කෝටික කියන්නේ කෙරවල් උබතෝ කෝටික ප්‍රශ්න කියන්නේ දෙකලවරම ප්‍රශ්න නම ඒකට කියනවා උබතෝ කෝටික ප්‍රශ්න කෙරවල් දෙකම ප්‍රශ්න දැන් සත්වයා මරණයන් මත්තේ යනවා යන්නේ නැහැ කිව්වොත් කම්mස කතා සම්මාදිට්ඨිය අතහැරෙනවා යනවා කිව්වොත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය අතහැරෙනවා මේ දේ මේ කාරණාව ගත්තොත් මේක අතහැරෙනවා මේක ගත්තොත් මේක අතහැරෙනවා එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මොකක්ද? ලෝකෝත්තර ලෝකේ තියෙන යහපත අතහැරලා ලෝකෝත්තරයක කියනවාද ලෝකෝත්තර යහපත අතහැරලා ලෝකයක කියනවා මෙතනදී අන්න එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ දෙකම කිව්වා දෙකම දේශනා කළා නමුත් එක අන්තයකටවත් අහු වුණා මෙදින් තමයි ඒ කියන්නේ ලෝක තුල යහපත දුරු කළා නිවන් දකින්න කාරණාවක් වෙනවා තේරුණාද ඉතින් මම ඒකයි මේවා එකින් එක කොහොම කියලා දෙන්න පුළුවනි. නමුත් ඉතින් විශාල කාලයක් යන එක දවසකට බැරි එක දිගට කාලයක් හිටියොත් මට හිතෙනවා හොඳ බොහොම දක්ෂ මනසක් හදාගන්න පුළුවන් කියලා. මේ අපි පුළුවන් තරම් ලියා ගන්න බලමු මේක. නේද? ඊට පස්සේ තව මේකේ තියෙන ඊටාම සිවුන් දෙය තමයි ඒ පැත්තට යන්න තව බයයි මට ඒ වචන ටිකට. මොකද චූටි ඇතිල්ලේ අපි අනිත් පැත්ත ගන්න. ශනිකව. දැන් අපිට අපිට අපි හිතනවා දැන් අපි මෙහෙම ඉද්දි මේ දිව්‍ය ලෝක තියෙනවා බ්‍රහ්ම ලෝක තියෙනවා රූපී බ්‍රහ්ම ලෝක තියෙනවා අරූපී බ්‍රහ්ම ලෝක තියෙනවා බ්‍රහ්ම ලෝක වල දිව්‍යෝ ඉන්නවා කියලා හිතනවා නේද මේ තමයි අපේ සාස්ත්‍ව දෘෂ්ටිය ඒ කියන්නේ අපිට යන්න දැම්ම මෙහි ලෝකෙ හැදිච්ච බව තියෙන අතීතයේ අතීතයේ තියෙනවා කියන එක තියෙනවා අනාගතයේ තියෙනවා කියලා අයියෝ කියන්නේ අනාගතම් තියෙන්නේ අපාය තියෙනවා දිව්‍ය ලෝකෙ තියෙනවා බ්‍රහ්ම ලෝකෙ තියෙනවා නම් පෙර නොතිබීම හටගත්ත කියන දර්ශනය උතන තියෙනවා දැම්මම හටගෙනනේ අපි දන්නවද ওই කාරණාව තුල සක්ක මේ සාසු දෘෂ්ටිය කියනවා කියන්නේ හිතන්නම වෙන්නේ එහෙම එකක් නැහැ කිව්වොත් උච්චේ දෘෂ්ටිය. එහෙම කිව්වොත් කර්මඵලයක් නැති. ඒ නිසා දෙකම බැහැර කරන එක මම කතා කරන දහම බොහොම සියුම් සිද්ධියක්. මම මෙතෙන්දී කතා කරන්නේ කෙනෙක් කිව්වොත් දැන් අපාය කියලා එකකුත් මෙලහට හැදිලා නැහැ. දිව්‍ය ලෝක කියලා ඒවත් නැහැ. බ්‍රහ්ම ලෝක කියලා ඒවත් නැහැ. කියලා කිව්වොත් එයා උච්ඡේදවාදී. එයා කුසලයක් නැති කරගන්න. මේ මම මේ දැනට මේ ටික කියන්නේ නියම බෞද්ධ දර්ශනයක් හදා ගන්නවා නම් හැබැයි ඉතින් ගින්දර වගේ මනසක් ඒක බොහොම සූක්ෂම සිද්ධියක්. ඒකද මම බරක් කරන්නේ දැනට දැනුවත් කිරීමක් කරන්න අපි යම් දවසක යනවා නම් මෙන්න මේ වගේ තැනකට යන්න ඕනේ කියලා. හැබැයි බය වෙන්න එපා. මොහොත අපිට හිතන්න බැරි ප්‍රමාණයට වඩා ගැඹුරයි. නමුත් අපිට බහින්ද තියෙන ඉස්සෙල්ල විදුඹුවක් තෙමෙන්නේ නැති දැනක ඉඳලානේ. කෙනා කෙනාගේ ශක්තිය ප්‍රමාණයට යන මේ ශාසනයත් එහෙම පමණ කරන්න බැරි තරම් ගැඹුරු දර්ශනයකින් යුක්තයි. නමුත් බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන ඉඳලා නිවන් මඟ තියෙනවා. ඒ හින්දා හැමෝටම බෑ කියලා හිතන්න එපා. මෙතනදී අපි මේ කාරණාව මෙහෙම ටිකක් හිතමු. විශාල දහම් කරුණක් තියෙනවා මම ඒ ටික අතහැරලා කෙටියෙන් ඕගොල්ලන්ගේ දැනට තියෙන ප්‍රශ්න ටික ලෙහෙන්න මම උත්තරයක් විතරක් දෙන්නම් කෙටි උත්තරයක් විතරක් ඔය සත්‍ය මරණ මත උපදිනවද නැද්ද උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද මේ කයත් යනවද හිතත් යනවද හිතයි කය දෙකම යනවද කියන මේ ප්‍රශ්න ගත්තාම ඕවට කියනවා අව්‍යාකත වස්තු කියලා දස අව්‍යාකෘත අව්‍යාකෘත කියලා කියන්නේ ව්‍යාපෘත නොකරනවා නොකියනවා උත්තර දෙන්නේ ඔයාලට තව කෙනෙක් තපනීය ප්‍රශ්න කියලා ප්‍රශ්නේ තබන ප්‍රශ්නේ තබනවා කියන එකෙන් කියන්නේ කතා කරන්නේ නැහැ කියන එක නෙමෙයි අපි කියමු අපි මහත්තයා මගේ අහන ස්වාමීන් වහන්සේ සත්‍ය මරණමත් උපදිනවා මම මොකද කරන්නේ ප්‍රශ්නේ ලියන්නේ කතා නොකරනව නෙමෙයි එසේ නොවේදී අහන්න එපා එහෙම අහන්න එපා කියනවා එතකොට එයාගේ ප්‍රශ්නේ ලැබුණේ නැහැනේ එහෙනම් සත්‍ය මරණමත් උපදින්නේ නැද්ද එහෙම අහන්න එපා. මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා නෙමෙයි ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරනවා. ඒකයි තපනීය කියලා කියන ප්‍රශ්නේ ප්‍රශ්නයක්කටම තබනවා. තපනීය කියලා කියන්නේ මම අහනකොට නිකන් කතා නොකර නිහඬව ඉන්නවා කියන එක නෙමෙයි. ප්‍රශ්නේ අහපු කෙනාගෙන් ලෙහන් නැහැ ප්‍රශ්නේ. මොකද මෙතන තියෙන සිද්ධිය තමයි ඔය ප්‍රශ්නේ මේ අහන එක තැනකට හරි දේශකයන් වහන්සේ උත්තර දෙන්න ගිහිලා තිබුණොත් අන්තිමට කොටු වෙන්නේ වැඩිකාරය වෙන්නේ මෙයා යථාර්ථයට යනකොට. ඒ නිසායි එහෙම උත්තර නොදෙන්නේ. ඒකත් අපි බලමු. එහෙනම් සත්‍යය මැරෙන්න මැරෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙමත් අහන්න සුදුසු නැහැ. එහෙනම් මැරෙන්නෙත් නැහැ නැත්තෙත් නැද්ද? එහෙමත් අහන්න සුදුසු නැහැ. එතකොට ලෝකේ කෙලවරක් තියෙනවද? එහෙමත් අහන්න එපා. නැද්ද? එහෙමත් අහන්න එපා. කියලා මේ අහන අහන ඔක්කොම ප්‍රතික්ෂේප කරනකොට මේ පුද්ගලයා හිස් වෙනවා. මෙයාට අහන්න වෙන ප්‍රශ්න නැහැ. දැන් තියෙන ප්‍රශ්න ඔක්කොම අහුවාම ඊට පස්සේ ඉතුරු වෙන්නේ එක දෙයයි. මම මෙහෙම අහනකොට මෙහෙම කියනවා. මෙහෙම අහනකොට මෙහෙම කියනවා. මේකට තේරුම මොකක්ද කියලා අහන්නේ බවටපත් වෙනවා. අන්න එතකොට තමයි යමක් කියන්න පුළුවන් මනස. කරලා සත්‍ය මරණයන් මැත්තේ උපදිනවද කියලා අහනකොට ඔව් කියලා කිව්වොත් මම අනාත්ම නිවන් මඟ වහලා සක්ක නසාසතු දෘෂ්ටිය මෙයාට පවර්ලා මන් අතර වෙලා. සත්‍ය මරණ මතේ උපදින්නේ නැද්ද කියලා අහුවාම නෑ. නැත්තම් ඒකට ඔහු කිව්වොත් මෙයා උච්ච දෘෂ්ටියෙන් නවතර කළා මම නතර කළා. ලෝකයේ හැම වෙලාවෙම ආත්ම දෘෂ්ටියෙන් ප්‍රශ්න අහනකොට දේශකයන් වහන්සේ දක්ෂ වෙන්න ඕනේ ආත්ම දෘෂ්ටියෙන් අහන මනස වලකලා අනාත්මෙන් උත්තර දෙන්න. එයාට ආත්ම දෘෂ්ටිය පවත්වන්න බැරි වෙන විදිහට මනස අරගෙන යන්න දේශකයන් වහන්සේ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේගේ න්‍යාය ඒකයි. එතකොට එහෙම උත්තර දුන්නාම එයාගේ ප්‍රශ්නේ වලකලා එයාට දහම් න්‍යායක් දෙන්න ඕනේ එයාගේ ප්‍රශ්න ටිකට උත්තර එයාටම ලැබෙන විදිහට. දහම් න්‍යායක් දෙන්න ඕනේ ප්‍රශ්න ටික ලැබෙන විදිහ. මම ඒකට අපි විතරම කතා කරන උපමාවක් තියෙන ඒ උපමාවෙන් මම පොඩ්ඩක් කියන්නම්. අපි අපි කියමු අපි හැමෝම මෙහෙම ඉඳලා බලනකොට ඈත කුඹුරක් තියෙනවා. ওই කුඹුරේ වෙලේ ඉන්න මිනිස්සෙක්. දැන් අපි කට්ටිය අතර හැමෝම අතරම ප්‍රශ්න අර දැන් අර පේන මිනිසයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? ওই මිනිසයා මරණයෙන් පස්සේ කොහේ උපදීද දන්නේ ওই විදිහට ජීවත් වෙලා. කෙනෙක් කියයි නෑ ওই මිනිස්සු උපදින්නේ නෑ ආයේ. සමහරට උපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ওই වගේ දැන් ලොකු ලොකු අදහස් යනවා කියන්නකො. දැන් මේ මිනිස්යාට ඒ පැත්තෙන් ඉඳන් එනවා එක්කෙනෙක්. දැන් මේ මිනිස්යා ඉන්න පැත්තෙන් ඉඳන් අපි ගාවට එක්කෙනෙක් එනවා. දැන් අපිට ඈත පේන්නේ මිනිස්යා. තේරෙනවද මේ කියන දේ? ඊට පස්සේ අපි අහනවා ඒ එන කෙනාගෙන් අර මිනිස්යා හොඳ කෙනෙක්. එහෙම අහන්න සුදුසු නෑ. එයා මොකුත් කියන්නේ නෑ. එයා නරක කෙනෙක්ද? එහෙම අහන්න සුදුසු නෑ. එයා මරණ පස්සේ උපදීද? එහෙම අහන්න සුදුසු නෑ. උපදින්නේ නැද්ද? එහෙම අහන්න සුදුසු. ඇයි මේ අහන අහන එකට අහන්න සුදුසු නැහැ කියලා කියන්නේ? දැන් හරි. එයා මොකද උත්තර දෙන්නේ මෙයා ඇයි එහෙම අහන අහන එකට එහෙම සුදුසු නැහැ කියලා උත්තර දෙන්නේ කියලා කිව්වහම කියන මෙන්න මේ අඩිපාර පොඩ්ඩක් ඕගොල්ලෝ ඉස්සරහට යන්නකො කියලා පාර පෙන්වනවා. ගිහිල්ලා බලනකොට පඹේ. දැන් පඹය ඌටන මිනිසයා යන අදහසක් ඇති කරගෙන අහන හැම ප්‍රශ්නෙම වැරදි. අන්තිමට දැන් අතන එයා ඒ පැත්තෙන් දැන් ආපු කෙනා දැක්කනේ පඹයා කියලා. දැන් අපිටනේ පඹයා බව පේන්නේ නැතු මිනිස්සෙක් කියන අදහසෙන් අපි මේ ප්‍රශ්න ටික අහන්නේ. මිනිසයා මැරෙයිද, ඉපදෙයිද, නැරිලා උපදීද කියලා. දැන් බැරි වෙලා අර මිනිසයා මේ උත්තර දුන්නම ඔව් මිනිසයා මැරිලා උපදී කියලා කවුද වැරදිකාරයා? උත්තර දුන්න කෙනා නෙමෙයිද? ඒ මිනිස්සෙක් නැති තැනක මිනිස්සෙක්ගෙන් ප්‍රශ්න අහනකොට ඒකට බැරි වෙලා ඈත ඉඳලා කිව්වනම් උතන ඉන්නේ මිනිස්සෙක් නෙමෙයි මේ පඬියෙක් කියලා බොරු කියන්න එපා අරපේ ඉන්නේ මිනිස්සෙක් කියලා මම තර්ක කරනවානේ. ඒ හින්දා වාද කරන්නේ නැතුව උපායක් කරන පොඩ්ඩක් යන්නකෝ ගිහින් ඉස්සරහට බලන්නකෝ කියලා කියන මිසක මෙයා මේ පිළිස තර්ක කර කර ඉන්නේ නැහැ. ඈ බුදුරජාණන් වහන්සේ කරන්නේ ඒකයි අනාත්මෝ ස්කන්ධ ටික තියෙන තැනක හේතුන්ගෙන් හටගත් ස්කන්ධ ටික තියෙන තැනක සත්පුද්ගල ආත්ම දෘෂ්ටිය ඇති කරගෙන ලෝකයා වාද කරනකොට අර පඹය වූ තැන මිනිසයා කියලා තර්ක කරනවා වගේ. ඉතින් අර පඹය හිතුව පැත්තෙන් ආව මිනිසයාගේ බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ලෝකයා සත්පුද්ගල භාවයෙන් අහන අහන දේ ප්‍රතික්ෂේප කරනවා. කළා ඉවර වෙලා ඔතන අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන්නේ කියලා කියන්නේ පිළිගන්නේ නැති හින්දා සීල සමාධි ප්‍රඥා කියලා මාර්ගයක් වෙනවා Tamanට උඹලාගෙන මේ ටික කරනකොට සත්‍ය පුද්ගල භාවයෙන් ප්‍රශ්න අහපු අපි නේද වැරදි කියලා උත්තරේ ඒ නිසා දැන් ditthi සම්පන්න පුද්ගලයෙකුට කවදාවත්ම ඔය දස අව්‍යාකෘත වස්තුන්ගෙන් ප්‍රශ්නයක් කෙනෙක් අහනකොට සමහරට එයා මතක කළා මගේ ගිය ආත්ම පෙර ජීවිතේ කියලා කියන්න පුළුවන්. ඒක දිට්ඨියක් නෙමෙයි. ඒක අසීය නිසා නමුත් කෙනෙක් ditthi සංගත වචනයක් කතා කළොත් ශනිකරණයට තේරෙනවා සිහියනවා නුවණ. ඇත්තට සත්‍යය මරණමතු උපදීද ගන්නෑ කියනකොටම අනේ මෙයා මෙහෙම රැවටිලා කියන්නේ කියන තැනකට ditthi සම්පන්න පුද්ගලයාට නුවණ එනවා. ඒ නිසා විශේෂයෙන් උතනදී මේ තව කාරණාවක් තියෙනවා මම අර කිව්වේ මේ රූපේවත් නාමවත් කියන මේ දෙකෙන් එකක්වත් එහා පිටට යන්නේ නැහැ. ඒකට පෙන්වනවා අපි කියනකෝ විඥානස්ස විඥානස ශුන්්‍යත අව්‍යාපාර අසංකද්ධ ප්‍රතිසන්දි පාතුභාවාත්ව ගම්භීර මේ විඥානය කියන එක ගැන පෙන්වනවා විඥානයේ සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය බව. ව්‍යාපාරණයක් නැහැ. ව්‍යාපාරණයක් කියන්නේ මේ හිතෙන් තව හිතක් ඇති කරන මේ හිතෙන් තව හිතක් ඇති කරන ගතියකුත් නැහැ. අසංකම්ප සංක්‍රාන්තියකුත් නැහැ. මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යන්න බවකුත් නැහැ. එහෙමද නොගිහින් විඥාන නිසා නාම රූප වෙනවා කියන ධර්මතාවයකුත් තියෙනවා. මේක බොහොම ගැඹුරුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නවා නම් එහා පැත්තට මෙහි යමක එහාට ගියා. ඒක තමයි ආත්මය කියන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ මේ හිතෙන් හරි කයෙන් හරි දෙකෙන් හරි එකක් එහා පැත්තට දැසගත්තොත් ඒ තමයි ආත්මය. ඊට පස්සේ එතින්නුත් එකක් එහා පැත්තට යනවා. අපිට නිවන් දකින්න බැරි වෙනවා. නමුත් මෙතනදී මේ න්‍යාය ඔහොම නොගොස් පටිච්ච සමුප්පාද සිද්ධියකින් සිද්ධ වෙනවා. පටිච්ච මෙතනදි තියෙනවා පටිච්ච සමුප්පාද සිද්ධිය. මේ පටිච්ච සමුප්පාද සිද්ධිය හරහා ඇති වෙන ධර්මතාවයක් තියෙනවා. ඒකෙදී තේරුම් කරගන්න පුළුවන් ඒ දැකට. මම මේ කතා කරන කරුණු මට එන ගැඹුර වැඩි. මෙතනදී මේ නාම රූප දෙක කියලා කියන තැන හැම වෙලාවෙම විපාක මට්ටම ඔව් මේ විපාක නාම රූප දෙකෙන් එකක්වත්ම ප්‍රතිසන්දිය පිණිස යන්නේ නැහැ. ඕකේත් මම අර උපමාවක් ගන්නවා මෙහෙම. අපි වතුරකට ඉදුණොත් අපේ ඡායාව වතුරට වැටෙනවනේ වැටෙනවා දැන් ඒ බීගෙන ඉන්නකම්ම ඡායාව පේනවා අපි පොකුණෙන් අහකට යෑම ඡායාව නොපෙනීම දෙක එකට නෙවෙන්නේ ඡායාව නැති වෙන බව අපිට ඇහෙන් දකින්න පුළුවන් ඒකෙන් දැන් ඇදිලා ඉන්නකම අපිට පේනවා. ඇහැ අහකට ගැනීමයි ඡායාව නැතිවීමයි දෙක එකට වෙන්නේ. ඇහැට පේන්නේ දැන් ඒ බුමු ඡායාව නැහැ කියන එක දකින්න වෙන්නේ නුවණින්. නුවණ නැති වුණොත් අපි පැත්තකට ගිහිල්ලා අපි කියමු කොන්න දැන් තිරසංගත සතෙක් වගේ සතෙක් ගන්නකො. තිරසංගත සතත් ඔන්න දැන් එබෙනවා. එබුණාම හිතාගන්නේ දැන් වතුරේ තව සතෙක් ඉන්නවා බල්ලෙක් ඉන්නවා කියලා දැන් බුර බුරා ඉන්නවා. පැත්තකට යනවා. පැත්තකට ගියාම එයා පැත්තකට ගියාමත් හිතා ගන්නවා තමන් බුරපු තමන්ට හමු වෙච්ච බල්ල තාම ඉන්නවා කියලා. දැන් එහෙම එයා හිතද්දි ඉස්සෙල්ල දැකපු එක එයා අහකට යනකොටම නැති වෙලා. නැති වෙන දේ නැති වෙන බව නොදන්නාකම නිසා ඇති බවක් දැන් හිතින් සිහි කරගෙන ඉන්නවනේ. දැන් හිතෙන් බල්ලෙක් සිහි කරගන්න හිතට සිහි උනේ අර පොකුණේ දැකපු ඡායාව. පොකුණේ දැකපු ඡායාව හිතට ආව නෙමෙයිනේ. පොකුණට වැටුණු ඡායාව අහකට යනකොටම නැති වුණා. ඒ නැති වෙන බව නොදන්නාකම නිසා මනෝ ස්පර්ශයෙන් හිතින් යමක් සිහි කරගෙන තියෙනවා. දැන් හිතින් සිහි කරගෙන සිහි කරගත්ත බල්ලා නැත්තම් සතාව බලන්න ඕනේ කියලා ආපහු බලන්න එනවා. දැන් දෙවනුවට ඡායාවක් අපිට හම්බ වෙනකොට දෙවනුවට ඡායාව උපන් උපදිනකොට ඉස්සෙල්ල ඡායාවේ ශේෂයක්ව සම්බන්ධ නැහැ නේද අපිට. ඒ වගේ ඉස්සෙල්ලා වතුරට එබෙනකොට ඡායාව වගේ තමයි අපි කියමු අපි ඇහෙන් යමක් දකිනකොට මේ රූපද වේදනා සංඥා සංකාර විඥාන කියන නැත්තම් අපි දෙඩි පිටින්ම ගත්තොත් මේ ශරීරයේද මේ හිතද කියන මේ ධර්මතා දෙක ස්පර්ශ නිසා හටගෙන නිරුද්ධ වෙනවා අරමුණක් අරමුණක් ගානේ ඒ කියන්නේ අපි යම් අරමුණක් දකිනකොට දකිනදී ඒ හේතු ටිකක් නිසා පෙනෙන බව ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙනවා ඒ බව නොදකින්නකම නිසා ඇති බවට අපි සිහි කරනවා. අපි දැන් මෙහෙම කිව්වොත් මේ දැන් අපිට මේ ඇහැ තියෙනවා ඇහැට රූපයක් වෙනවා මේ රූප වේ රූපයයි වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකයක්ම අපිට යම් වස්තුවක් වෙන තැනක තියෙනවනේ ඒ කියන්නේ කවදාවත්ම යම් අරමුණක් පෙනෙන්නේ නැහැ ඇහැ නැත්තම් රූපේ නැත්තම් චක්කු විඥානය නැත්තම් චක්කු විඥානය පවතින්නේ ඒ සිතේ පහළ වෙන වේදනා සංඥා සංකාර කියන චෛතසික නැත්තම් ස්කන්ධ පංචකයම එකට තියෙනවා එහෙම අපි මේ ස්කන්ධ පංචකය නිසා අපිට යම් වස්තුවක් පෙනෙනවා කියන්නකෝ මේ තමයි විපාක මට්ටම චක්කු විඥානය කියන එක. අපි පැත්තකට ගියොත් මේ පේන සිද්ධිය සම්පූර්ණයෙන්ම අපහැරෙනවා. නමුත් නැති වෙච්ච නිරුද්ධ වෙච්ච බව නොදැන ඇති බවට අපි මනෝමය සිහි කරනවා. නරුණු අපේ මැරිච්ච ඥාතියෙක් අපිට සිහි කරන්න බැයිද? පුළුවන් නේද? එතන ශේෂ මාත්‍රයක්වත් එහෙම කෙනෙක් කොහෙවත් නැහනේ. නැති වුණාට මනෝමයෙන් අපිට සිහි කරන්න පුළුවන්නේ. අන්න ඒ වගේමයි අපි දැකපු දේ දකින වෙලාවට තිබුණු නාම රූප දෙකෙන් එකක්වත්ම සම්බන්ධ නැතුව දැකපු එක තියෙනවා කියලා මනෝමයෙන් සිහි කරනවා. ඊට පස්සේ සිහි කරගත්ත එක නිසා අපි යමක් අප හොයන්න යනවා. කියන්නකෝ. එතකොට ආපහු අපි එහා පැත්තට යනකොට මේ නාම රූප දෙකෙන් එකක්වත් නෙමෙයි මේ එහා පැත්තට යන්නේ මේ නාම රූප දෙක හේතු වෙනවා මේ නාම රූප දෙක ඇත්ත නොදන්නාකම හේතු වෙනවා යමක් හිතෙන් සිහි කරගන්න සිහි කරගත්ත එක හේතු වෙන ප්‍රතිසන්දි වශයෙන් යන්න ඒක තේරුම් ගන්න අපහසු පහසු නැති නේද තව පැත්තකින් අපි මෙහෙම ගත්තොත් ප්‍රතිසන්දි වශයෙන් යන්නේ සිහි කරගන්න මනෝමය. ඒ කියන්නේ අපි අපි මෙහෙම ගත්තොත් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන කාරණා ටික ගන්න මේව විපාක. යම් අරමුණක් අපිට පේනවා කියන තැනක කර්ම නැහැ විපාක. ඒකෙදි අද අපිට කර්ම මට්ටම් හදාගෙන තියෙන්නේ මේ මේකේ තියෙන ඒක ඒ ප්‍රශ්නේ තහප එකක් එකට අපි උත්තර දෙමු. මෙතන කියමු චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ. නෑ ඒකෙදි විඤ්ඤාණය කර්ම විඤ්ඤාණක් තියෙනවා. තියෙනවා. මෙතනදී චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ පංච විඤ්ඤාණය විපාකමයි. රාගද නෙමෙයි, ද්වේෂද නෙමෙයි, මෝහද නෙමෙයි, කෙලෙස් නෑ, ක්ලේශ අංශයක්වත් නෑ. වර්තමානයේකම විතරයි. හැබැයි ඒ විඥාණයෙන් කරන්න පුළුවන් එකම දේ යම් අරමුණක් පෙන්නනවා කියන කම විතරමයි. දැනගන්න ඒක ඒ අරමුණ මේකයි කියලා දැනගන්නවත් බෑ. තේරෙනවද? එතකොට මේ පෙනෙනවා කියන සිද්ධියට වැය වෙලා චක්කු විඥානය කියන එක. සෝත විඥානය ඇහෙනවා කියන සිද්ධියට වැය වෙලා. මේ ටික විපාක. අපි පෙනෙන එක බිත්තිය පේන්නේ මිනිස්සෙක් කියලා දන්න මට්ටමට එනකොට කර්ම. එතකොට කර්ම. ওই ජවන් වෙලා එතකොට. එතකොට ජවන් වෙලා. ජවන් මට්ටමට එනකොට කර්ම. දැන් අපි මෙහෙම කිව්වොත් මේ නාම රූප දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දියට යනවා නෙමෙයි කියලා කියන්නේ චක්කු විඥාන මට්ටම විපාකයි කිව්වනේ අපි. ඒ මට්ටමේදී තමයි අපිට යමක් පේන්නේ. ඔය පේන චක්කු විඥානයත් ඒ සිතේ පහළෙන නාම ධර්මත් ඇහත් රූපත් කියන ටික තමයි නාම රූප කියලා උතන තියෙන්නේ. ඔය නාම රූප දෙක නිසා ජවම් මට්ටමට අපේ සිතක් ගියොත් අපි කර්ම කරගත්තොත් මේ නාම රූප දෙක නිසා කර්ම වෙනවා. කර්ම විඥානය නිසා ප්‍රතිසන්දියට යනවා. එතකොට එහා පැත්තේ මේ නාම රූප දෙකෙන් එකක්වත් ගියා නෙමෙයි. මේ පටිච්චසම්පාද සිද්ධිය. එතකොට ඕක වෙන්නේ අවිද්‍යාපච්චය සංඛාර. අවිද්‍යාව කියන එක හැම වෙලෙම විපාක නාම රූප දෙක අනුව තියෙනවා. සංඛාර කියන එක ජවන් කියන තැන දක්වා තියෙනවා. ජවන් කියන සිතකින් තමයි නැවත ප්‍රතිසන්දියට යන්නේ. මේ කර්ම තැනක යන්නේ. එතකොට ප්‍රතිසන්දියට යන්නේ නැහැ මේ නාම රූප දෙකෙන් එකෙන් දෙකෙන් එක එකක්වත් යන්නේ. දැන් අපි අහන්නේ මේ නාම රූප දෙකෙන් එකක්වත් යනවද කියලා මේ විපාක විඳින මිනිස්සෙක් කියන තැනක ඉන්නේ. එයාට මේ පටිච්චසම්පාදය කියන්නේ මේ නාම රූප දෙකේ ඇත්ත දැකලා කර්ම ඇත්ත නොදක කර්ම රැස්කලොත් ආපහු උපදිනවා මෙතන ඇත්ත දැකලා කර්ම ක්ෂය කළොත් ප්‍රතිසන්දිය නෑ කියන පටිච්චසම්පාදය හෙලි වෙන්නේ නෑ එතකොට. දැන් මේ විදිහට ගත්තාම මේ නාම රූප දෙකෙන් එකක්වත් යනවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි කිව්වහම ප්‍රශ්නයක් වෙනවා. ඇයි එහෙම කියන්නේ කියලා එතකොට කියන්න වෙනවා මේ ඇත්ත නොදැක්කහම කර්ම රැස් වෙනවා කර්ම නිසා ප්‍රතිසන්දියට යනවා. මේ නාම රූප දෙකේ මේ විදිහට ඇත්ත දැක්කොත් කර්ම ක්ෂය වෙනවා කර්ම රැස් වෙනවා එහෙම උණු ප්‍රතිසන්දිය නැති වෙනවා කියලා ප්‍රතිසන්දිය නැති වෙන තැනට කර්මගත නොවන තැනට භ්‍රමචර්යාව අරගෙන දෙන්න පුළුවන් මෙයාට. මේකට උත්තර නොදුන්න. ඒ නිසායි නාම රූප දෙකෙන් එකක්වත් යනව හෝ නෑ හෝ කියන එක වැරදි එහෙම ගන්න එපා කියලා උතනින් අතාරලා. ඕකට අපි පස්සේ ටික සරල උපමා ටිකක් අරගෙන බලමු. දැනට ඒකෙදි තියෙනවා ගොඩක් කරුණු මේ ඒක සම්මත සාතර ත්‍රිසිත හැදෙන්නේ යවන්න. ඔය ඒකෙදී චුති චුති අපි කියමුකෝ මෙතෙන්දී කර්ම දැන් චක්කු සෝත ගාන ජීව කියන මේ ద్వාර ටික තියෙනවනේ. ద్వාර හැම වෙලාවෙම ආරම්භය අපිට විපාක අවසන් වෙන්නේ කර්ම වෙලාවමයි. එතකොට අපි ඔතනදී අපි මහත් ඇති අபிසංකාර විඥාන කියන්නේ. මේ කර්ම මල්ල සිහි කර කර ඉන්න එක තමයි අபிසංකාර විඥාන කියන්නේ. ඒ කියන්නේ කර්ම මල්ල කියලා කියන්නේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් ජවන් දක්වා කර්ම දක්වා වෙලා ඊට පස්සේ ඒක ඇතුලෙන් සිහි කර කර ඒකනේ අපි හිතුවේවත් නැති දේවල් හිතපු ගමන් හිතෙන්නේ. ඒකම අபிසංකාර. ආන්න හරි. සංකාර අபிසංකාර. ඔව්. එතකොට මෙන්න මෙතනින් තමයි ප්‍රතිසන්දියට යන මම ඕකට නිකන් කියන්නේ අර ලොතරැයි අදින්නේ අර බෝල උඩට දානකොට එක පාට් එකක් උඩට එන්නේ. අන්න ඒ වගේ අபிසංකාර කියන්නේ අතුලත 10000 ගානක් ඉපද නිරුද්ධ වෙන සිද්ධියක උඩට ආපු එකක් තමයි අපි දන්නේ. එතකන් අතුලත බොහෝ සිත් ඉපද නිරුද්ධ වෙන සිද්ධිය. භවංග කියලා කියන්නේ භව භවංග මත ඔව් ඒ ආවහමයි අපි දන්නේ. එතකොට තමයි අපි ద్వාරයක් හැටියට දන්නේ. එතකොට ඒ ටිකේට ආවහම තමයි අපිට හිතන්න කියන්න කරන්න පුළුවන්. නමුත් ඇතුළත සිද්ධ වෙවි ඇතුළ නිරුද්ධ වෙන 100යි 10යි ලක්ෂය කියන්නේ. භවංග මට්ටම. ద్వාරයක් මට්ටමට ආවහම පංචද්වාර හෝ මනෝද්වාර කියන මට්ටමට ආවහමයි අපි දන්නේ. හීන කියන්නේ ద్వාර මට්ටමකට ඇවිල්ලා. ඒකද ඔබයි අபிසංකාර කියන එකට. දැන් අபிසංකාර කියන තැන හිස් නොවන හිස් නොවුනොත් ප්‍රතිසන්දිය නතර වෙන්නේ නැහැ. ඒකයි දැන් පංචමාර්ය කියලා කියන්නේ. පංචමාර්ය දන්නවද? බුදුරජාණන් වහන්සේ පස්මරුන් දිනුවා කියලා අහලා තියෙනව නේද? මේ මාර්ය පස් දෙනා දන්නවද? අපේ වයසක අම්මලා දන්නේ නැති නේද? පංචමාරෝ ජිතෝනාතෝ කියලා. මොකද්ද මාර්ය පස් දෙනා? හරි. හරි. දේවගුත්ත මේ පස්මරුම බුදුරජාණන් වහන්සේ දිනුවා කන්දමාර, ක්ලේශමාර, අபிසංස්කාරමාර, මච්චුමාර, දේවගුත්තමාර. එතකොට මෙතෙන්දී අபிසංස්කාරමාර කියලා කාරණාවක් ගැන කියනවා නේද? ඒ කියන්නේ මොනවද? ඔතන හිඳුන් නැත්තම් ඒද මරණයටපත් වෙනවා. මාර්යා නැති කරනවා කියලා කියන්නේ ස්කන්ධය අතීතාවකුත් මරණය හෝ මරණය යන ප්‍රඥප්තියට යනවා. එතකොට කෙලෙස් අතීතාවකුත් මරණය හෝ මරණය යන ප්‍රඥප්තියට යනවා. අபிසංකාර කියන මට්ටම අතීතාවකුත් මරණය හෝ මරණය යන ප්‍රඥප්තියට ඇති වෙනවා. කන්දමාර, කෙලෙසමාර, අபிසංස්කාරමාර මරණය කියලා ලෝකේ යමක් තියෙනවා නම් ඒ ධර්මතාවයේ අතීතාවද මරණය හෝ මරණය යන ප්‍රඥප්තියට යනවා. දේවපුත්තමාර යම් මාර ධර්මයක් මරණය හෝ මරණය හා සමාන ධර්මයන්ට පමුණවන්න කැමති දිව්‍ය ලෝක උපන්න මේ පුද්ගලයෙකුත් ඉන්නවා ඒද මේ එයාද මරණය හෝ මරණ හා සමාන ධර්මයන්ටම යොමු කරනවා. අපි කියමුකෝ කෙනෙක් හොඳ වැඩ කරනවා නම් ඒ පාතාල කල්ලියුලායේ ඉන්නේ හොඳ වැඩ කරනවට කැමති නැතුව ඒවා සම්පූර්ණ කඩාකප්පල් කරන නරක පැත්තට යවන්න. අන්න ඒ වගේ ඔය දේවපුත්මාර කියන එකත් නම දැකලා තියෙනවා ගොඩාක් තරක කරන දේවපුත්මාර කියලා කියන්නේ මේ කෙලෙස් වලටමයි මෙහෙමයි කියලා. නමුත් එහෙම නැහැ. දේවපුත්මාර කියන්නේ උප්පත්තියක්. ඒකට කර්ම යන මාර්ගිකුත් තියෙනවා. පරිනිම්මිත වසවත්ත කියන කාමවචර දිවලෝක හයේ ඉහළම ඉහළම පිනකින් වෙන්නේ සත්වයන් වසඟේ පවත් පවන් වසඟේ පවත්නා සත්වයන් අතරින් මාර්ගු දිව මාර්ගුත්‍රය අග්‍රයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාගෙන්ම දිනුවා. ඒ නිසායි ප්‍රශ්නරින් දිනුවා කියන්නේ. රහත් වුණොත් රහතන් වහන්සේද ප්‍රශ්නරුන්ගෙම දිනන්න වෙනවා. ප්‍රශ්නරුන්ගෙම දිනන්න ඕනේ. එතකොට දැන් අපි ওই ටික පටන් ගත්තේ කොතනද? මොකක්ද කියන්නේ? නෑ හරි අභිසංස්කාර ටික ඔයාගේ අර නාම රූප දෙකෙන් එකක්වත් යනවා නෙමෙයි කියන කාරණාව කියන්නේ අපි තව පැත්තකින් ගත්තොත් මෙහෙම කෙටියෙන් ගත්තොත් අපි ඇහෙන් දකින අවස්ථාව නිකන් හිතන්නකෝ විපාකයි කියලා නාම රූප දෙකක් කියන්නකෝ. ওই දෙක නිසා අර හිතේ හිතේ අර පිම්පම් බෝල කරකින වගේ තැන හැදෙනවා කියලා හිතන්නකෝ. එතන නිසායි ප්‍රතිසන්දි ගන්න කියලා හිතන්නකො. ඒක ප්‍රතිසන්දියට සාපේක්ෂව මේ නාම රූප දෙකකින් එකක්වත් ගියා නෙමෙයි. අපි දකින අහපු තැන නිර්මාණය කෙරුවා මේ අභිසංස්කාර කර්ම හැදුවා. මෙතන හැබැයි අවිද්‍යාව බලපාලා අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්චය වෙනවා. එතකොට මෙතන තියෙන විඥානයවත් මෙතන තියෙන රූපේවත් මේ නාම රූප දෙකෙන් එකක්වත් එහා පැත්තට ගියා නෙමෙයි. ප්‍රතිසන්දිර ගියා නෙමෙයි. තේරුණාද කියන්නේ? එතකොට ඕක පටිච්චසමුපාදයේ පෙන්වන අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපම් කියන දේ. ඒකයි මධ්‍යම ප්‍රතිපදාවෙන් විතරම මේ ප්‍රශ්නේ ලියන්න පුළුවන්. වෙන කිසිම න්‍යායක් ඇත්තම නැහැ කියත අහුවෙනවා. හිත තියනවා කිව්වත්, කය තියනවා කිව්වත්, හිතයි කය දෙකම තියනවා කිව්වත්, නැහැ කිව්වත් මොන විදිහටවත්ම යන්නම බෑ මධ්‍යම ප්‍රතිපදාවෙන් විතරක්ම ගියොත් විතරයි කර්මක්ෂේත්‍රණය කියන තැනට එන්නේ. මේකෙදී දැන් මේ අපි කතා කරපු ටිකේ ප්‍රශ්න ටික හරිද? ඒක ඉතුරු දුතාවක් තියෙනවද? සෝවාන් මාර්ගස්ත පුද්ගලයා කියලා කියන්නේ සද්ධානුසාරි ධම්මානුසාරි මාර්ගස්ත පුද්ගලයා එහෙම නේ. ඒකෙදි ඒක තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කිව්වේ. ඒ කියන්නේ අපි කියමු එයාට තාත්තත් එකෙන් ගත්තොත් මේ ගොඩක් දෙනනේ හතර පද ගාතාවක් හරි අත්මඤ්ඤාය ධම්මඤ්ඤාය අර්ථය දැනගෙන ධර්මය දැනගෙන තව පැත්තකින් ගත්තොත් චතුරාර්ය සත්‍ය දැනගෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා සාක්ෂාත් කිරීම සඳහා සීල සමාධි ප්‍රඥා පුරන්න ඕනේ කියන දැනුම ඇතිවෙච්ච කෙනාට කියනවා දන්න කෙනාට ඒක මෙන්න මෙහෙමයි කරන්න කියලා දකින කෙනාට කියනවා මාර්ගස්ත කියලා. එතකොට චතුරාර්ය සත්‍ය කියනකොට අපි උදේ කතා කරපු න්‍යාය මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ උදේ හිටියද මේ මතක? ඒ කියන්නේ මොකද චතුරාර්ය සත්‍ය කියනකොට අනේ අපි ඉපදෙනව නේද, ලෙඩවෙනව නේද, මැරෙනව නේද කියලා හිතුවට දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එපමණකින්ම ආත්මයි. අනේ අපි ඉපදෙනව, ලෙඩවෙනව, මැරෙනව කියලානේ අපි හිතන්නේ. පුද්ගලයක ලෙඩවීම, මැරීම නෙමෙයි, ලෙඩවීම, මැරීම කියන එක ධර්මතාවයක් ඇටියට දකින්න දැන් අපි හිතාගෙන ඉන්නේ අනේ අපි ඉපදෙනව, ලෙඩවෙනව, මැරෙනව, මේ ජරා මරණ දුකටපත් වෙනවා කියලා ওই බලන තැනම වැරදියි. එතකොට මොකද ජරා මරණ කෙනෙක් ගෙවිලා. එහෙම නෙවෙයි ජරා මරණ කෙනෙක් ධර්මතාවය හේතු ප්‍රත්‍යයයි වෙන්නට ඕනේ. ඒ ගැන තමයි අපි අලබ්බනීය ධර්මතාවයකින් කිව්වේ සුතවතාරී ශ්‍රාවක මේ ටික දකින්න ධර්මතාවයක් හැටියට. අනිත් කෙනා මගේ හැටියට දකින්න. අපි ලෙඩ වෙනවා, මැරෙනවා කියන දැනකින් දකින්න ලෝකය. ඒක අසුතෝ සුතජනයාගේ දර්ශනය. කියනක. ඊගාවට තව කරුණක් තියෙනවා. මේ මම අර කිව්වේ ඔන්න එතනින් තමයි බොහොම සියුම් ඥාන දර්ශනය අපිට ඇති වෙන්න තියෙන්නේ අමාරු අල්ලගන්න මම කියවනේ දැන් මේ වෙලාවේදී කියන අපිට ගොඩාක් දෙනෙකුට හිතෙන දැන් අපාය තියෙනවා දිව්‍ය ලෝකේ තියෙනවා බ්‍රහ්ම ලෝකේ තියෙනවා මේ මොහොතේ කියලා අපි හැම කෙනෙක්ම ඉන්නේ මම කියන්නේ ඒක නෑ කියලා එතකොට මේගොල්ලෝ ගන්නේ උච්ඡේද දෘෂ්ටිය කියලා නෑ කිව්වොත් ඒකද මම වැරදි තියනවා කිව්වොත් ඒකද වැරදි මෙතන දර්ශනයක් තින්නේ ඔය දැන් අපි හරියට මේ මෙහෙම කතා කරනවා දැන් අපි අර පිටුනේ මැදට ගියාම අපේ හේවණල්ලාව තියෙනවා කියන්නකෝ අපි මෙහාට ආවහම හෙවණැල්ලාව මේ හරිය වෙනවා එතකොට අර හරිය හෙවණැල්ලාව තියෙනවා. ඒ වගේ ලෝකය ගිය ගිය තැන තමා තුලම තමන්ට ලෝකේ උපදිනවා මිසක එයාට ඥාන දර්ශනය එන්න ඕනේ තමන්ට ලෝකේ උපදිනවා මිසක ඉපද තියනවා නෙමෙයි හේතු ටික ගැටෙනකොට ලෝකේ හට ගන්නවා තියනවා නෙමෙයි වෙන්නේ දැන් අපි අද ජීවත් වෙන්නේ අතන ඉන්නකොට ඡායාව වැටුණා නම් අපි මෙතෙන්ට එද්දී දැන් මෙතනත් අපේ ඡායාව තියෙනවා අපි එතනින් අයින් වුණාට අපේ ඡායාවත් එතන තියෙනවා කියන දැනකින් අපි මිම්ම ගන්න. මම අහවල් තැන ඉඳන් අහවල් තැනට අපි කියමුකෝ අර ඡායාවෙන් ඉඳන් මේ ඡායාවට මයින්ඩ් කියලා අපිට මිම්මක් හම්බ වෙයිද අපි යන යන තැන ඡායාව වුණොත් මිම්මක් තියෙයිද? නෑ නේද? මයින්ඩ් පුළුවන් වෙන්නේ දෙපැත්තක් ඉතුරු වුණොත් නේද? ඒ නිසායි ඒකයි මේ සිද්ධිය අපිට වෙන්නේ අද මයින්ඩ් පුළුවන්කම මැනීම තියෙන්නේ ওই නිසා. දැන් අපි අපි හරියටම මයින්නේ මෙහෙම. දැන් බෝධිය ගාව ඉන්නකොට දැන් අපේ ඡායාව තිබුණොත් අපි මෙතෙන්ට එනකොට හිතනවා දැන් අපේ ඡායාව එතන තියෙනවා කියලා. ඒ ඒ ඡායාව සිහි කළා තමයි මම අතන ඉඳලා මෙතෙන්ට ආවේ කියලා කියන්නේ. මෙතින්දන් එහාට යනකොට අපි හිතනවා දැන් අපේ ඡායාව මෙතන තියනවා කියලා මම අතනින්දන් ආවේ කියලා එතෙන්ට ගිහිල්ලා මෙතන ඡායාව සිහි කරනවා අපිට අපිට කොයි වෙලාවක හරි අපි යන යන තැන ඡායාව තියෙනවා එතනින් අයින් වෙනකොට මේ දේ නැති වෙනවම මයින් එක අපිට ජීවිතේ දිට්ඨ දිට්ඨමත්ත සුතේ සුතමත්ත මුතේ මුතමත්ත විඤ්ඤාත විඤ්ඤාතමත්තන් කියලා මානෙ ඉතුරු නොවෙන්නේ මයින්ද බැරි වෙන්න නම් ඔහොම වෙන්න ඕනේ ඔය තැනකට නොයන තාක්. ඒ කියන්නේ දැන් අද අපි මෙතන ඉන්නේ දැන් දහන වලට ශාලාව අරහේ තියෙද්දි. එහිඳම අයින්න පුළුවන් අපිට. ශාලාවේ අපි ඉන්නේ මේ මෙතන තියෙද්දි. ඒ කියන්නේ අපි දකින්න අපි හඳුරන්නේ ලෝකයේ Taman තුලයි ලැබෙන්නේ කියන එක දන්නේ. මහ ගැඹුරු දර්ශනයකින් කතා කරන්නේ හොඳට බලන්න අර මම කියපු ඡායා උපමාවෙන් එහෙම වුණොත් යම් වෙලාවක මැන්න හැකිද අපිට යමකට කියලා. දුරක් කියන්න පුළුවන්. උඩක් යටක් හරසක් කියන්න පුළුවන්. විපමුත සබ්බදී කියලා කියන්නේ. ඒ වගේ ජීවිතය කියන්නේ හැම වෙලාවෙම එක් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව අතහැරෙනකොට ඊගාව අවස්ථාව උපදිනකොට අනිත් අවස්ථාව නිරුද්ධ වෙනවා. යථාර්ථේ මයින්ඩ් නිමි නෑ. අපි කියමු ඇහෙන් යමක් බලනවා කියන මේ මොහොත ගත්තොත් ඊතුරු අතීත ධර්ම ඔක්කොම නිරුද්ධ වෙනවා. අනාගතේ ඉපදිලා නැහැ. ඊගාව මොහොතේ උපදිනකොට අර ඉස්සල් ධර්මය නිරුද්ධ වුණා කියලා අතීතයට ගිහිල්ලා අනාගතේ ඉපදෙන්න මයින්ඩ් සිද්ධියක් නැහැ එහෙම වුණොත්. මේ සිද්ධි මේ මේ ඇත්ත නොදන්නාකම නිසා ඔක්කොම ඇති බවට මනසෙන් රැස් කරගත්ත ලෝකයක් තුලයි මයින්නේ අපි. දකින්නහන මේ ආයතන ටිකෙන් නෙමෙයි මයින්නේ. මනස තුලින් මැනීම වෙන්නේ අපේ. ඒකයි මේ විපාක ටිකෙන් නෙමෙයි මේ සිද්ධිය වෙන්නේ. තේරෙන්නට වගේ වෙයි. ඒ කියන්නේ අපි මෙතනට කියමු සිත් දෙකක් එකවර උපදීන. නෑ විපාක අවස්ථාව අපි යන තැන හෙවණල්ලව වගේ. ඒ වෙලාවට ජීවත් වෙන්නේ ඒකේ. දැන් උතන දෝෂේ තියෙන්නේ ඊගාව තැනකට යනකොට ඉස්සෙල්ලා හැවනල්ලව තියනවා කියලා මනසෙන් හදාගන්න සිද්ධියනේ තුලනේ මයින්ඩ පුළුවන්කම තියෙන්නේ. දැන් එහෙම වෙනකොට ඊගාව තැනට යනකොට හැවනල්ලාවක් හැදිලා තියෙනවා. ඒ හැවනල්ලාවට නිරුද්ධ වෙච්ච තැන සිද්ධාන්තයේ ගාව තිබුණු හැවනල්ලාව ඇහෙනවා අපි මනසින්. මනසින් මේක කරන්නේ අපි දැන්. මොකද ඒ සිද්ධිය නිරුද්ධ වෙලා නේද? ඒක ඔව් අන්න නියම අපි ඔය අල්ල ගන්නවා අතහරිනවා කියන කතා ගොඩාක් අපි කතා කරන්නේ භෞතික දේවල්. සැබෑවට මෙහෙ නෙමෙයි අල්ලලා තියෙන්නේ මේ බාහිරේ අල්ලනවා කිය කියන්නේ එහෙමයි අපි අල්ලගෙන තියෙන මම තමයි. අපිට හිතාගෙන ලෝකයට පෙනේ මේ කණුවක් බදාගත්තා කියලා නෑ මෙහෙමයි බදාගෙන තියෙන මම තමයි. මොකද හැම වෙලාවෙම ජීවත් වෙලා තියෙන තනියම ඒ වුණාට හැම වෙලෙම අපි මානසින් ඉන්නේ ලෝකෙ. ඔකට මම කියන්නේ මේ මේ ඕවාවෙන් දැන් බල්ලෙක් වගේ තිරසංගත සතෙක් පොකුණකට ඉබුණොත් දැන් එයාගේම ඡායාව වැටෙනවනේ පොකුණකට වැටෙනකොට දැන් මේ තමන්ගේම ඡායාවයි කියලා දන්නේ. ඔන්න අවිද්‍යාව කියලා හිතනකොට තමන්ගේම ඡායාව බව නොදන්නාකම අවිද්‍යාව. සංඛාරයේ තමයි මනෝ සංඛාරය තමයි තව සතෙක් ඉන්නවා කියලා හිතනවා. වචී සංඛාරය තමයි බුරන. කාය සංඛාරය තමයි පයින්. බුරාගෙන පයින්. දැන් හරිද? දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරය. ඔන්න දැන් ඔහම ඉඳලා දැන් බල්ලෙක් ඉන්නවමයි කියන තැනින් ඉන්නේ. පැත්තකට යනවා. දැන් මෙතන තද්දව උපාදානෙම හිතේ බුරණ තත්ත්වයටපත් උනේ හොඳටම රැවටුණු හින්දානේ. පයින් තත්ත්වයටපත් උනේ බුරණ තත්ත්වයට දක්වා මොහු කරපු නිසායි මේ මේ දිරුවේ බල්ලෙක් ඉන්නවා කියන තැන දැකපු නිසායි බල්ලෙක් ඉන්නවා කියන තැන ඇති උනේ මේ මගේම ඡායාවයි කියන එක නොදන්නාකම නිසායි. කියන කාරණා හතරක් උදේ පිළිලා තියෙනවා. පිළිලා දැන් ඔන්න බල්ලා කියන තැනින් හිටියම එයා පැත්තකට දැන් මේ බලාගෙන ඉන්නකොටම දැන් තව එකෙක් ඉන්නවා. එයාට තව S2කින් බලාගෙන ඉන්නම තව සතෙක් ඉන්නවා කියන තැනින්ම. දැන් එයාට ඡායාවක් නැහැ. මොකද ඒක ඇත්ත නොවුනම බුරනවද එයා? ඇත්ත වෙච්ච නිසානේ පුරන්නේ. ඔන්න බලද්දිත් එහෙම එකෙක් ඉන්නවා තව සතෙක්. පැත්තකට ගියාම දැන් අර සතා හිතට පේනවා දැකපෙක සිහි කරනකොට හිතට පේනවා. තනියම ගොරවනවා ඌට. දැන් මේ සතාට තනියම තියා ගොරවනවා. දැන් හිතෙන් සිහි කරුවොත් තව සතෙක් ඉන්නවා, ඇහෙන් බැලුවොත් තව සතෙක් ඉන්නවා. මෙයාගේ ලෝකේ තව එක්කෙනකින් හිස් නෑ නේද? පොකුණු 10ක් තිබුණොත් බල්ලු 10 දෙනෙක් එක්ක ඉඳි මේ ඒ වගේ තිරසංගත සතු 10 දෙනෙක් එක්ක මෙයා ඉන්නේ නැද්ද? දැන් බලන්න හැම තැනකම තනියම ඉන්නේ. නමුත් මෙයාගේ විපාකය කියන්නේ ඇහෙන් බැලුවා. මෙයා මෙතන පොකුණුවට ගිහිල්ලා බැලුවොත් බලනකොටම ඡායාව වැටේ. මේ මගේම ඡායාව නේද කියලා නොදන්නාකම නිසා තව කෙනෙක් ඉන්නේ කියන හැඟීම උපදී. ඒ හැඟීමට එයාම රැවටෙයි. එයාම රැවටිලා එයාම බුරයි. ඔන්න හිතාගෙන තව කෙනෙක් තව කෙනෙක් දිහා බලාගෙන ඉඳියක් දෙකනේ. පැත්තකට යනකොටත් එයා ගැන සිහි කරනකොට හිතේ සිහි වෙනවනේ. එතකොට හිතේ සිහි කරන බව තේරෙන්නේ ඉන්න කෙනා සිහි වෙනවා කියලා හිතන්නේ. දැන් අපි gedara සිහි කරනවා වගේ. ඒ දැන් කරන්නේත් ඒක. ඊට පස්සේ හා ආයෙත් බලන්න කියලා ගියොත් ආයෙත් පෙනේ මෙයා ඇහෙන් බැලුවත් හිතෙන් බැලුවත් මෙතනත් ඉන්නවා. මෙතනත් ඉන්නවා. මෙතනත් ඉන්නවා. අන්තිමට මෙයා තනියම නෙමෙයි ඉන්නේ. තව සුනකේ රංචුවක් එක්ක ඉන්නේ. ජීවත් වෙන. මම කියන එක තේරෙනවද? වෙන්නේ නැති වෙයිද එහෙම? වෙනවනේ. එයා කවදාවත් හිස් වෙයිද තනියම ඉඳීද? නෑ. එයාට ශුන්‍යතා දර්ශනය හමු වුණාද? ලෝක ශුන්‍යතාවය හමු වුණාද? නෑ. ඉතින් මේ අපිට ඒකනේ. අපිටත් ඕකනේ වෙලා තියෙන්නේ. ওই සිද්ධිය තුලම නෙමෙයි ඉන්නේ. අපිට ශුන්‍යතා දර්ශනය හසු නොවියයි මෙච්චර සෙනඟක් අහුවෙන්නේ. කී දෙනෙක් ඉන්නවද කී දහහක් අසුරු කරන් ඉන්නවද? මේ වෙලා තියෙන්නේ ඒ සිද්ධියමයි. දැන් හොඳට බලන්න මෙතනදී ඉස්සෙල්ලාම වෙච්ච දේ පොකුණට එදෙනකොටම එයා දැනගත්තත් නොදැනගත්තත් සිද්ධ වෙන සැබෑ සිද්ධියක් තියෙනවා. වතුරකට ඉබුණාම ඡායාව වැටෙනවා කියන එක එයා දැනගත්තත් නැතත් වෙනවනේ. වෙනවා. මේ ඉබුණු නිසාම තමන්ගෙම ඡායාව පහළ වුණේ කියන ඇත්ත ඇති හැටි නොදන්නාකම ඉස්සෙල්ලාම මෙයාට බලපාන. ඒකට කියනවා අවිද්‍යාව කියලා. තමන්ගේම ඡායාව තමන්ගේම ඡායාව හැටියට දන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසා මිච්ඡා දිට්ඨිය එන්නේ. ඇත්ත නොදන්නකොට තව සතෙක් ඉන්නවා කියන දෘෂ්ටිය ඇති වෙනවා. අවිද්‍යාවයි මිච්ඡා දිට්ඨිය දෙක. දැන් තව ඇ තමන්ගේම ඡායාව හැටියට දැක්කේ නැති නිසා තව එකෙක් ඉන්නවා කියලා දැක්කේ. මේ මිච්ඡා දිට්ඨියගේ මනෝකර්ම. එතකොට බුරනවා එයාගේ වචී කර්ම. පයින්ෝ කාය කර්ම. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. තේරෙනවද? දැන් පයින් එක තියෙයිද පයින් එකයි බුරණ එකයි ඉතුරු වෙයිද ලැබෙයිද තවසතෙක් ඉන්නවා කියන අදහස නැති වුණා. තියෙන්න බෑනේ. තව සතෙක් ඉන්නවා කියන අදහස පවතීද මේ තමන්ගේම ඡායාවයි කියලා ඇත්ත ඇත්තටි හඳුනාගත්තොත් අවිද්‍යා නිරෝධයෙන්ම සංකාර නිරුද්ධ වෙනවා මිසක වෙන ක්‍රමයක් නෑ. අවිද්‍යාව වුණු සංකාර වෙනවනේ. අද අපිට මේ අපේම මනස මේ හම්බ වෙන්නේ මේ අපේම මනසයි කියලා හම්බ නොවෙන නිසා. ඒ අවිද්‍යාව නිසා මේ හේතුඵල ධර්ම දන්නේ එතකොට ඇති වෙන මිත්‍යාදිට්ඨිය තමයි මේ පිරිසක් බනහනවා කියන තැන. සිද්ධාන්තයට නුවණ ඇති බවම ඒකේ අවිද්‍යාව. මං කියන්නේ ඒ සිද්ධිය සිද්ධිය හැටියට නොදැකීම මේ අවිද්‍යාව සිද්ධිය සිද්ධිය හැටියට දැකීම විද්‍යාව. මෙතනදී අපිට යමක් පේනවා නම් මේ අපේම මනසේ ඡායාව හම්බ වෙන්නේ. මේ ගැඹුරු සිද්ධිය ගැන කියන අපි පස්සේ ඒක තෝරගන්න. අර තිරසංගත සතාට වගේ ඇහැ නිසා රූප නිසා චක්කු විඥාන කියන මේ චිත්තචෛසික රූප කියන ධර්මතා ටිකක් එකට එකතු වෙලා පෙර නොතිබීමයි යම් වස්තුවක් අපිට පේනවා කියන දේ වෙන්නේ. අපි දැනගත්ත නොදැනගත්ත ඒ හේතු ටික එකතු වුනහම එහෙම දෙයක් පේනවා කියන සිද්ධිය වෙනවා. එතන ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඔන්න මුලින්ම වෙනවා ඇත්ත ඇති හැටි නොදන්නාකම. ඇති වෙන මිත්‍යාදිට්ඨිය මේක ගහ මේක මිනිස්සේ මේ කෙනෙක් කියන මිත්‍යාදිට්ඨිය ඇති වෙනවා. ඊට පස්සේ ගහ ගැන හිතනවා නැත්තම් කියනවා කරනවා ඒ හිතින් කින් කියමින් අපේ සංකාර. ඒකට හේතුව අවිද්‍යාව. අර අර වගේ ওই වගේ දික්ටි සුත මුත විඤ්ඤාත කියන මේ ආයතන හය හරහා මේ සිද්ධි සිද්ධ වෙනවා අපේ. ඉතින් අපි දකින අහන දැනෙන හැම තැනකදීම මේ සම්මා දිට්ඨිය එළඹ සිටින්න ඕනේ. ඒක එළඹ සිටින්න ඒක ගන්න බෑ හැම වෙලෙම අපිට. එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා අපි හුරු වෙන්නේ. සීල සමාධි ප්‍රඥා වඩන්නේ මෙන්න මේ වගේ දර්ශනයකට යන්න ඕනේ කියන තැන එල්බගෙන කරන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ කර්ම රැස් වුණොත් කර්ම රැස් වුණොත් ප්‍රතිසන්දිය නවත්තන්න පුළුවන්කම කවදාවත් ලැබෙන්නේ නැහැ ප්‍රතිසන්දියට යනවාමයි. කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. දකින අහන දැනෙන දේ තුල රැවටෙනවා අවිද්‍යාව ඇති තාක්. අවිද්‍යාව කියන එක නැති කරන්න බෑ. විද්‍යාව උපදින තාක්. විද්‍යාව කියලා කියන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති තාක්. සම්මාදිට්ඨිය කියලා කියන්නේ තමයි තව පැත්තකින් ඔය බුදුරජාණන් වහන්සේ යම් කිසි සමුදේ ධම්ම සම්බන්තම් නිරෝධ ධම්ම ඔය නොයෙක් තැන් වලින් කතා කරන්නේ දකින්න දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන බව දකින්න තැනට ගන්න මනස කියන එකයි මේ තාපත්තකින් කියන්නේ. ආනන්දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන තැනට ගන්න මනස කියන එකයි කියන්නේ. ඉතින් ඒ ස්වභාවය අදද සිද්ධ වෙනවා. අපි දැනගත්තත් නැතත් දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනකොටම ඇතුලේ තියෙන දේ සිහි කරලා අපි ගන්න නිසා දැකූප එකයි කියලා ඒකට වැටුලා මේ ඉන්නේ. ඉතින් මේ සීල සමාධි ප්‍රඥා කියන ටිකෙන් කරන්නේ මේ ඇතුළත හරලා අයින් කරන්න සිද්ධියක් තියෙන්නේ. සීලයක පිළිපලා හිත සමාධි වඩවද උපදින උපදින මනෝ විතර්කයන්ගේ අනිත්‍ය බලලා මේ ඇතුළත හරලා අයින් කෙරුවොත් පිට පොත්තෙන් විතරයි ආ ජීවත් වෙන්නේ. පිට පොත්තෙන් කියන්නේ අරමුණක් දකි අරමුණක් අහයි මම අහනවා මම දකිනවා ධර්මතාවයක්ම විතරයි ගැහුවේද පුද්ගලයෙකුට ගැහුවා මට වැදුනා නෙමෙයි ඒක මයින්ඩ් තියෙන නිමි මුකුත්ම නැහැ තේන ඕකට දින නන්දකෝවාද සූත්‍රයේදී මේ ගව දිනක්ව මරලා මේ ගව දිනක් මරලා මේ මේ හැම බාහිර චර්මයට මුකුත් කරන්නේ නැතුව paludu කරන්නේ නැතුව පිට පිට පොත් පිට හැමත කිසිම දෙයක් කරන්නේ නැතුව අතුරු විලිමස් කපනවා ඒ කියන්නේ හැමයි මසුරි එක්ක බැඳලා තියෙන බැඳුම සියුම් පිහකින් කපනවා දැන් එක තැනකින් පළලා දැන් හැම මස් වලට බැඳිලානේ තියෙන්නේ බැඳිලා තියෙන මෙහෙම අතුරු විලිමස් කපනවා දැන් කියන හැම ගලව අදලා ගන්න පුළුවන් විදිහට අරගෙන ආපහු තිබුණු විදිහටම පුරවලා වහන කෙනෙක් දැක්කොත් හිතයිලු මේ ඉස්සෙල්ලා හිටපු දෙනමයි ඉන්නේ කියලා. බාහිර බැලුවම පේන්නේ ඉස්සෙල්ලා හිටපු දෙනම නමුත් නෑ දැන් එයා ඇතුළත කොහොම කපලා තියෙන්නේ කියනවා. ඒ වගේ ඒ පෙන්නනවා ඒ බාහිර චර්මයට මුකුත් නොකර ඒ කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මේව මුකුත් නොකර ඇත්ත අර අතුරු විලිමස් ඔක්කොම කපලා තියෙන්නේ. සංයෝජන ඔක්කොම ඇතුළත හාරලා අයින් කරලා තියෙන්නේ. මේ ඉස්සෙල්ලා හිටපු කෙනාමයි කියලා ලෝකයට හිතෙවි. නමුත් එයා මේ ඉන්නේ යා නෙමෙයි ඔක්කොම අයින් කරලා ඉන්නේ. කියන තැනකින් තමයි තියෙන්නේ. ඉතින් තව මට මෙතෙන්දී මතක් කරන්න තියෙන දේ තමයි මේ ශාසනයේ අපේ රටේ ගොඩාක් බණ කියනවා ධර්ම සාකච්ඡා කරනවා මේ කතා කරන දේ මහා වටිනා නිවැරදි උතුම් වූ බුදු දහම මොනවා නම් කොච්චරමත් මේ තරම් රාගදේශ මොහ තියෙන්න බෑ මේ කතා කරන දේවල් තුල අඩුපාඩු ගොඩාක් තියෙන නිසායි මේ ප්‍රශ්න තියෙන්නේ ඉතින් මම මේ හැමෝටම මතක් කරන්නේ මේ අවස්ථාවේදී මම මේ කතා කරන දේ ගන්න කියන එක නෙමෙයි ජීවිතේ එක තැනක හිර වෙන්නේ නැතුව බුදුදහම කියලා කියන්නේ ඇත්තටම දර්ශනාත්මකව මෙන්න මේ වගේ තීක්ෂණ පිරිසක් බිහි කරන ඇත්තටම මේ අවබෝධයටම කෙලස් දුරු මේ බොහෝම ගවේෂණාත්මක ශාසනයක් හැටියට හඳුනා ගන්න හඳුනාගෙන ඒ වගේ අවබෝධයක් ඇති කරගන්න කටයුතු කරන්න මම හිතන්නේ ඒකමයි ශාසනයේ ජීවනය. අපි දැන් මේ කතා කරපු ටිකේ ප්‍රශ්න දැන්ට නෑ නේද? කරු ස්වාමීන් වහන්සේ චිත්ත වීතියක පෙර කර්ම විපාක හා නව කර්ම රැස් වෙන්නේ කොයි අවස්ථාවේද? ඒකට අපි කිව්වා. ඒ කියන්නේ ඇහ රූප චක්කු විඥාන කියන අවස්ථාව තමයි පෙර කර්ම විපාක. ජවන් කියන මට්ටමට ආවම තමයි කර්ම රැස් වෙන්නේ. තියෙනවා. දැන් චක්කු විඥාන සම්පටිච්චන සම්තිරණ කියන ඒවත් විපාක සිද්ධ. ඊට පස්සේ වොත්තපන කියලා කියන්නේ ක්‍රියාසිත. ඊට පස්සේ ජවන් කියන මට්ටමට එනකොට තමයි කර්ම. එතකොට දැන් අපිට මෙතන අදාළ වෙන්නේ විපාක කියන ටික සහ කර්ම හැම වෙලාවෙම ජවන් කියන මට්ටම දකින්න කර්ම. ඔතෙන්දී යම් අරමුණක් අපිට යම් යම් වස්තුවක් පේනවා කියන තැන ගත්තොත් ඒ තැන අවසන් වෙන්න තියෙන ක්‍රම දෙකකින් එක්ක කර්ම රැස් වෙලා එක්ක කර්මක්ෂය වෙනවා කර්ම ක්ෂය වෙන තැනකින් ප්‍රතිපදාව අවසන් වෙන්නේ නැති හැම වෙලාවකම සිහි නුවණ නැතුව කර්ම රැස් වෙන තැනකින්මයි අවසන් වෙන්නේ. ඒිට මෙහා කර්ම බවටපත් නොවි විපාක මට්ටමින් අවසන් වෙන්නෙමම නෑ එකක් අපිට. වෙන්නෙම නෑ. එහෙම වුණොත් ඒ මොහොතදී හරි නගන නිවන් දකිනවා. ඒකට හේතුව වෙන මොකුත් නෙමෙයි හේතුවම ඵලය වෙන නිසා. මේ ඵලයම හේතුක වෙන නිසා. න්‍යායක් තියෙනවා න්‍යායක් කියන හේතුවක් නිසායි ඵලය වෙන්නේ. ඵලයමයි ආපහු හේතු වෙන්නේ මිසක හේතු කියලා වෙන එකක් නෑ. හේතුවක් නිසා හටගන්න ඵලය හේතු නිරුද්ධ වෙනකොට ඵල නිරෝධයි කියලා අනිත් පැත්තට බලාගන්න බැරි වුණොත් ඵලයන හේතුවක් වෙනවා. කියන න්‍යායක් තියෙනවා. අපි නිකමට කිව්වොත් මම කියන්නේ අපි උදේ දවල් ආහාර ගත්ත තැන ධර්මශාලාව මෙතෙන් සාපේක්ෂව ඒක අතීතේනේ අපිට අනාගතය ලබා දෙන්නේ තේ අරමුණම යාපහු දැන් තව ටිකකින් ශාලාවට යන්න කියලා තව ටිකකින් යන්න කියලා අපිට අනාගතය හදලා දුන්නේ ඒ අතීතේම මිසක අතීත අත්දැකීමකින් තොරව අනාගතය කියලා එකක් හදන්න බෑ අපිට ඒ අතීත කියලා හම්බෙච්ච කොටස අතහැරුණා නම් අනාගතය කියන එක නැහැ. දැන් එහෙම දෙයක් එතන නැහැ කියන තැනක අපේ මනස එළඹ සිටියා නම් අසංකත ස්වභාවය යන්න දරන්නේ. දැන් ගෙදර යනවා කියලා අපි අනාගතයට කරන්නේ අතීතයම හරවලා ගන්න එක. ඒ කියන්නේ යම් වෙලාවක විපාක හැටියට තිබුණු දේ තමයි අපිට දැන් අතීත වෙලා කර්ම වෙලා හම්බ වෙන්නේ. දවල් කෑම කනකොට හිතපු තැන විපාකයි කියලා කියන්නකො. ඒ විපාකයි කියපු තැන තමයි කර්ම වෙලා අතීත වෙලා දැන් හම්බ වෙන්නේ. ඒ කර්ම වෙලා අතීත වෙලා හම්බ වෙන එක තමයි මට අනාගත වෙලා ප්‍රතිසන්දි වෙන්නේ. එකම සිද්ධිය යන්නේ. ඒ කියන්නේ අපිට යම් රූපයක් විපාක හැටියට නම් මේ රූපේ දකින්නේ ඊට පස්සේ මේ දකින්න කෙනා තමයි මම ආසාව ඇති වෙනවා කියන තැනකින් කර්ම රැස් වෙන්නේ. වෙනම අහසේ තැනකට කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකේ විපාක හැටියට යවමයි බලන් ඉන්නේ. මම කියන සිද්ධියකින් තියෙන්නේ ඒ නිසා එකම සිද්ධියකින් වෙන්නේ. එක තැනකින් අතහැරෙන, ඒ කියන්නේ අතහැරෙනවා නම් තුන් කාලෙම අතහැරෙන්න ඕනේ. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම අතහැරෙන්න. අතීත අනාගත දෙක අතහැරනොත් වර්තමානෙට වර්තමානය කියලා පනවන්න. වර්තමානයක් තියෙනවා වර්තමානයේට එතකොට වර්තමානය කියන්නේ මොකද සාපේක්ෂතාවය ඒ කියන්නේ දැන් අපි මේකට දවල් කියනකොට අපි දන්නේ අපි මේකට දවල් කියලා කියන්නේ රෑ කියන එකකට සාපේක්ෂයි බැරි වෙලා අඳුරක් නැතුව මේ ආලෝක ස්වභාවයෙන්ම තිබුණා නම් මේකට අපි දවල් කියන්න දන්නේ නේද ඒ වගේ අපිට අතීත අනාගත කියන දෙපැත්තක් නැති වුණොත් වර්තමානය කියලා එකක් නෑ. එතකොට එයා තුන් කාලෙම මිදුණා. ලෝකෙන් මිදුණා කියලා කියන්නේ. ලෝකය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය. මේ තුන් කාලයෙන් යම් කිසි කෙනෙක් මිදුණා නම් එයා ලෝකෙන් මිදුණු කෙනෙක්. ලෝකෝත්තරයි කියලා කියනවා. ඉතින් ඔන්න ගොඳු තැනකට ආවොත් තමයි අපි දුකෙන් මිදෙන්නේ. ඉතින් අපි සිල් සමාදන් වෙන්න හරි. මම මේ කියන්න ගඟට පයින්න වගේ ඔයගලන්ගේ මනස මේ අවුස්සල විසිරලා මේ කරපු දේවල් වැඩක් නැහැ කියන තැනකට ගන්න නෙවෙයි මට ඕනකම තියෙන්නේ දහම කියලා මේ වගේ තැනක් සාක්ෂාත් වෙනකන් මේ හැදීම අතාරින්න එපා මොකද අපේ මහත්ලා වගේම මාත් ඔය වගේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන හතර පිළිවෙලටවත් කියන්න දන්නේ නැතුව හිටපු කෙනෙක් තරුණෙක් කියලා ඉතින් මේ නමුත් උත්සාහය තියෙනවා නම් උමනාව තියෙනවා නම් සද්ධාව තියෙනවා නම් බැරි නෑ. එතකොට ඒකෙන් මේ කතා කරන්නේ අපි අවංකවම උත්සාහවත් වුණොත්. මොකද මෛත්‍රී බුදුජන් වහන්සේ පහළ වුණත් මේ වගේ නිස්කඳ ටිකක්මයි ලැබෙන්නේ. ඉතින් අපේ ඉන්න කුරුල්ලා අතහැරලා ගහක ඉන්න කුරුල්ලෙක් ප්‍රාර්ථනා කරනවා වගේ සිද්ධියක් එහෙම ඉන්න තැනක. ඊගාවට අපිට කියන්න බෑ අපි එදාට මිනිස්සෙක් වෙයිද කියන එක. ඊගාවට අද මේ දැන් අද අදම මේ දුකෙන් එතර වෙන්න තියෙන මේ ධහම මේ උත්සාහවත් වුණොත් බැරි නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනෝගත පිළිවෙත් පිළිවෙත් මේ සාසනය කිසි කලකට රහතුන්ගෙන් හිස් වෙන්නේ නෑ කියන කාරණාව මෙතෙන්දි මම ගොඩාක්ම අවධාරණය කරන්නේ අපිට සීලය ගැන ඕන තැනකින් ලබා ගන්න පුළුවන් අපිට කය වචන දෙක සංවර කරගන්න පුළුවන් සමාධියේද අද වඩන කමටහන් වල දෝෂයක් නැහැ නමුත් මේ දර්ශනාත්මක පැත්ත අපිට හම්බ වෙන ගොඩක් අඩු නිසා මම මේ පැත්තෙම විතරක් කතා කරන්නේ මොකද අර ටික සම්පාදනය කරගත්තොත් ගත්ත හැකි අපිට ඕන වෙලාවක මේ ඇත්තටම යන්න ඕන නිවැරදි දැන මොකද්ද කියන කාරණාව අපිට ඉලක්ක වුණොත් ඒකෙදි මගේ මනසේ නැහැ මම කතා කරන සියල්ලම හරි ඔක්කොම හැමතැනම ඉන්නේ කියලා මේ ඉන්න කාට හරි අපේ මහත්ලාට හරි මම කියන එකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්වන්න පුළුවන් මම තවත් සාධුකාර දීලා පිළිගන්න මොකද මම හැම වෙලාවෙම කියන්නේ මම කතා කරන දේක වැරද්දක් කෙනෙකුට පෙන්වන්න පුළුවන් නම් මටද කරන ලොකු උපකාරකයි මමද ඒකේ වැරද්දක් තිබුණ නිසානේ වැරද්ද පෙන්වන්න පුළුවන් උනේ වැරද්ද කියලා එහෙනම් මමත් නිවැරදි කියලා අල්ලගෙන ඉඳලා තියෙන වැරද්දක් නේ ඒ ඒ ඒ විතර සත්පුරුෂේ කල්යනා මිත්‍රෙක් තව නැහැ කියන තැනකින් මම ඉන්නේ. එහෙනම් බය නැතුව ඕනම තැනකින් කතා කරන්නේ මම එක්ක දහම් කතා කරන්න කිසිම අපහසුයක් නෑ මොකද දේශ සහගතව තරහ අරගෙන එහෙම කියන්නේ රෙන්නේ නෑ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් හිතපු ගමන් හැබැයි මට වරදින්න පුළුවන් ඈ හොඳට සිහියෙන් ඉන්න ඕනේ හොඳ අවධානයෙන් හිටියොත් අහු වෙනවා සමහර අවස්ථාව මට වරදින්නත් පුළුවන් ඒකට පෙන්වන්න දුන්න ස්වාමීන් වහන්සේ ඕක වැරදි කියලා තව තියෙනවා මොකද්ද? ඊගාවට තියෙන එක මොකක්ද? සිත සිතුවිලි චෛතසික මන ආයතනේ මනෝ ධාතු යන මේවා පහදා දෙන්න. සිත කියලා කියන්නේ චින්තෙන්ටි විඥානෙන්ටි චිත්තං. සිතන දැනගන්න ස්වභාවයට කියනවා සිත කියලා. සිත කියලා දකින්න එපා ද්‍රව්‍ය වශයෙන් තියෙන දෙයක් හෝ ස්ථීරව තියෙන දෙයක් දකින්න එපා හිතනවා කියන දැනගන්නවා කියන ක්‍රියා ස්වභාවය හිතයි යමක් දැනගන්න බව දැනගන්න හිත කියලා. ක්‍රියා ස්වභාවයෙන් ග්‍රහිත හිතක් නෑ. හිත කියන ස්වභාවයෙන්ම ක්‍රියා ස්වභාවය. දැන් අපි අත ඔසවනවා කියන ක්‍රියාව අතද? ඒ ක්‍රියාව ක්‍රියාවක් මිසක ඒක ද්‍රව්‍යකින් පෙන්වන්න බෑ. බොහෝ දුරට ඒ ද්‍රව්‍ය ඒ ක්‍රියාව ද්‍රව්‍යයක් නිසා विद्यमान වෙනවා. යම් ඔව් යම් රූපයක් දැනගන්නවා කියන වනං අත අත ඔසවනවා කියන සිද්ධියේදී අත ඔසවනවා කියන ක්‍රියාව. ක්‍රියාව දකින්න බෑ. නමුත් ක්‍රියාව විද්‍යමානයි වස්තුවේ. නේද? රූපේ දැනගන්නවා කියන සිද්ධියේදී දැනගන්නවා කියන දැනගැනීම ක්‍රියාව විද්‍යමානයි රූපය කියන වස්තුවේ. තේරෙනවද මේ කියන්නේ? එහෙම ඇරෙන්න සිත කියලා ඇති දෙයක් දකින්න එපා. නමුත් යම් වෙලාවක මම දල සටහනක් දෙන්නම් ඕගොල්ලන්ට සිත කියන එක හඳුනා ගන්න සංඥාව යම් බඳුද සිත එබඳුයි සිත යම් බඳුද සංඥාව එබඳුයි ඒ කියන්නේ සංඥාව කියලා කියන්නේ යමක් හඳුනන බව මොකද හැඳිනීමෙන් තොර සිතකුත් සිතීමෙන් තොර හැඳිනීමකුත් නැහැ ඒ හිත ඒ වෙලාවේදී හඳුනාගත්ත හැකි දැන් අපි කියමු මේ රූප සංඥාව කියලා අපි දන්නවනම් මේ වෙලාවේ මගේ හිතේ බඳු දැන් තමන්ට තමන්ව සිහි කරගන්න නම් දැනගන්න තමන්ගේ සිතේ බඳුයි දැන්. ඒ ඒ विद्यमान වෙන වස්තුවෙන්ම දැනගන්න සිතේ බඳු. gedara සිහි කරගන්න දැන් සිතේ බඳු. ගඟක් සිහි කරගන්න දැන් සිතේ බඳු. ඒ සිහි කරන වස්තුවත් වස්තුවෙන්ම ඒ වස්තුව विद्यමානයි. එතකොට සිත කියන්නේ ඒ බඳු ස්වභාවයක්. නමුත් මෙතනදී දැන් මනෝ ධාතු මන ආයතනයේ සිත දැන් සිතුවිලි චෛසික කියන්නේ දෙකම එකයි. සිතක යෙදෙන ගති වලට කියනවා චෛතසික කියලා. චේතයක කියන්නේ සිතක යෙදෙන දැන් ගම තුල කියලා කියන්නේ අපි ගමික කියලා ගම තුල ඉන්න මිනිස්සු කියන වගේ සිත තුල සිතෙහි කියන අර්ථයකින් තමයි චෛතසික කියලා කියන්නේ. නිවස තුල දැන් මේ ශාලාව තුල කියලා කියන වගේ අර්ථකින් තමයි හිත තුල කියන අර්ථකින් තමයි චෛතසික කියලා කියන්නේ. හිතෙහි කියන අර්ථය යෙදෙනවා. එතකොට හිතෙහි යෙදෙන gati තියෙනවා 50. හිතෙහි යෙදෙන gati තියෙනවා 50ක්. ඒ තරම් gati ටිකක් යෙදෙන නිසායි අරමුණක මේ තරම් අපිට සජීවී බවක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අරමුණක් අපි දැනගත්තොත් අපි කියමු මෙහෙම අරමුණක් බලනකොට දැන් යම් අරමුණක් දැනගන්නකොට වෙන හිත වෙන තැන් වලට දුවනවා නම් ඒද බෑනේ. එතකොට ඒ අරමුණේම හිත තබා ගන්නවා කියලා තත්ත්වමජ්ජත්තා. ඒ දකින අරමුණටම සිහිය යොමු කරනවා කියන සතිය. දකින්න මෙහෙම බලන උත්සාහය කියන ගතියෙන් වීරිය එතකොට ඒ ගැන හැසිරෙන ගතියෙන් විචාරය සිහි කරන ගතියෙන් විතක්ක කියලා මේ වගේ ගති ටික ඒ ගති ටිකට චෛතසික කියලා හඳුන්වනවා. මිසක චෛතසික කියලා නේද කෝටි කෝටි කියලා ටිකක් දකින්න එපා. දැන් ඕගොල්ලෝ බලන්න දැන් මෙහෙම යමක් දිහා බලනකොට මෙහෙම බලවන ගතිය ඉදිරියට යොමු කරන ගතිය අහකට නොයවන ගතිය කියලා ලක්ෂණ ටික රාශියක එකතු වෙච්ච නිසා නේද ඔයගොල්ලන්ට යමක් පේන්නේ. අන්නේ ගති ටික හඳුනගන්න ජෛසික කියලා. වෙන ජෛසික කියලා අපි පොත්වල තියෙන වචන ටික නෙමෙයි ජීවිතෙන් දකින්න. දැන් අපි නිකමට කියන සමහර දේවල් ඇති බවකින් සමහර දේවල් නැති බවකින් යමක පැවැත්මට උපකාර වෙනවා. ඒ වගේ මේ සිත ඇති බවකින් නැති බවකින් චෛතසික යෙදිලා උපකාර වෙනවා. සිතේ පැවැත්මට චෛතසික උපකාර හේතුඵල ධර්මයි. ඒ කියන්නේ එක දෙයක් අපිට පෙනී හිටින්න ධර්මතා රාශියක් උපකාර වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ නමක් කිව්වහම ඔන්න සිවුර එක විදිහකට උපකාර වෙනකොට අඳන එක විදිහකට, පටි එක විදිහකට උපකාර වෙනකොට පාත්‍රය තව විදිහකට උපකාර වෙලා ඔය ටික ඇති බවෙන් උපකාර වෙනකොට කෙස් ටික නැති බවෙන් උපකාර වෙලා අත්‍යපත්‍ය නැත්‍යපත්‍ය කියලා ඔය වගේ රාශියක් ටිකක් එකතු වුණාම හාමුදුරුවෝ කියලා කමක් අපිට බිහි වෙනවා. මෙතන ගත්තාම මේ හේතු කාරණා ටිකක රාශියක් තියෙනවා. ඒ වගේ අපිට යම් අරමුණක් පේනවා කියන තැනක මේ වගේ ගති ගති කාරණා රාශියක් ප්‍රසිද්ධාන්තයක් තමයි අපිට පේනවා කියන සිද්ධියකින් හම්බ වෙන්නේ. ඇහෙනවා කියන සිද්ධියකින් හම්බ වෙන්නේ. එතකොට ඒ සිත කියන කාරණාවට හසු වෙන ඒ සිත කියන කාරණාව හා බැඳිලා තියෙන ගති ටිකට කියනවා චෛතසික කියලා. ඒක තමයි හිතවිලි කියලා සිතුවිලි කියලා අපි සිංහලෙන් කියන්නේ චෛතසික කියලා ගත්තාම පාලියෙන් පාලි සිංහල වචනයක තියෙන වෙනස මෙතන තියෙන්නේ දෙකම අර්ථ වශයෙන් එකයි. තව පැත්තකින් අපිට මෙහෙම ගත්ත හැකි දැන් මේකෙදි දැන් සිතත් මන ආයතනය මනෝ ධාතුව මේව පහදලා දෙන්න කියලා තියෙන්නේ. ඉතින් මට දැන් කියන්න වෙන්නේ දැන් සිත කියනවා විඥානය කියනවා මනස කියනවා මනෝ ධාතුව කියනකොට මේ එකම තැන එකම පුද්ගලයා නමුත් කරන රැකියාවෙන් එයා හඳුන්වනවා අපි කියමු යම් කිසි කෙනෙක් වාහනයක් පදවගෙන යනකොට අපි එයාට කියන ඩ්‍රයිවර් මහත්තයා කියලා එයාම ගිහිල්ලා වාහනේ පැත්තකට දාලා කඩේ එයාගේ කඩේට ගිහිල්ලා බඩු කිරනකොට මුදලාලි කියනවා ඊට පස්සේ එයා ගිහිල්ලා වත්තේ වතුර ටිකක් දානකොට ගොවි මහත්තයා කියනවා ඈ ඊට පස්සේ කුඹුර කුඹුරට ගිහිල්ලා කොටනකොට ගොවි මහත්තයා කියන මේ දැන් මේ එකම පුද්ගලයාව අපි කරන කරන වැඩේ හඳුන්වනවා. වාහනේ පදවගෙන යන වෙලාවත් කාවට හරි හම්බුනොත් ආ මේ ඩ්‍රයිවර් මහත්තයා වාහන පොඩ කයින් කරගන්න කියන විදිහක මුදලාලියෝ කයින් කරගන්න කියන්නේ ඈ කඩේට කඩේ බඩු කරන වෙලාවට මුදල් මහත්තයා මට මේ ටික දෙන්න කියන විදිහක ඩ්‍රයිවර් මහත්තයා මේක දෙන්නු කියනවා නෑ ගොවි පොලට ගියාම අනේ ගොවි මහත්තයා මට මේ මඤ්ඤක කිලෝ එකක් දෙන්න කියනවා මිසක ඩ්‍රයිවර් මහත්තයා කියලාවත් අන නමුලි කියන්නේ ඒ වගේ අරමුණක් දැනගන්නවා කියන ලක්ෂණයෙන් එයාට කියන විඥාන. අරමුණක් හිතනවා කියන ගතියකින් කියන චිත්ත. අරමුණක් මනිනවා, මයනවා, මේ උපද්දනවා කියන තැනකින් කියනවා මනෝ කියලා. ඉතින් මේ වගේ ගති ටිකක එකම කෙනාගේ ඒ ක්‍රියාවන්ගෙන් කෙරෙන නම් කිරීම තියෙන්නේ. ඒකයි යමක් හිත කියයිද විඥාන කියයිද මනස කියයිද එහිලා කලකිරෙන පෘථග්ජනය දක්ෂ නැහැ කියලා රාසුතෝන්තු සූත්‍රය පෙන්වන්නේ. තේරුණාද? ඒ කියපේ. ඊට පස්සේ චිත්තක්ෂණයක ඇති ධර්මතාව මොනවද? මාත් අහන්නේ ඒක තමයි. චිත්තක්ෂණයක තියෙන ධර්මතාව ටික නම් කිය හැකි මට. ඔකට අපි කියමුකෝ නාගසේන රජුරුව මිලිදු රජුරුව නාගසේන හාමුදුරන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ කළ දුෂ්කර ක්‍රියාව මොකක්ද කියලා. මොකක්ද කරේ දුෂ්කර ක්‍රියාව? අවුරුදු කීයද? මම හිතුවා මං කියපේ උගලට අහුවේ කියලා කට්ටිය. බෝසතාණන් වහන්සේනේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළේ. නාගසේන මිදුදු රජු අහන්නේ නාගසේන හඳුරගෙන බුදුරජාණන් වහන්සේ කරපු දුෂ්කර ක්‍රියාව මොකද්ද කියලා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ කළ දුෂ්කරක්ම ක්‍රියාව. දුෂ්කරක්ම ක්‍රියාව කියන්නේ අමාරුම කර්තව්‍ය කියන එකනේ. එක සිතක එක් එක් ක්ෂණයක එක් අවස්ථාවක එක් සිතක ඇති ධර්මතා පහක් පහකට බෙදලා පෙන්වපු එක. ඕක තමයි කරපු දුෂ්කර ක්‍රියාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට ඇරෙන්න වෙන කාටවත් කරන්න බෑ. අරමුණක් දකින්නවා කියලා ලෝකයා දකින මේ සිද්ධිය තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ධර්මතා පහකට බෙදලා එක සිතක් චිත්තක්ෂණයක් තුළ මේ එක સિદ્ધාන්ත ධර්මතා පහකට බෙදලා පෙන්වපු සිද්ධිය තමයි කරපු දුෂ්කරක්ම ක්‍රියාව කියලා. හරි ඒ නිසා මට කියන්න තියෙන්නේ චිත්තක්ෂණයක ඇති ධර්මතා ටික මොනවද? මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැම චිත්තක්ෂණයකම ධර්මතා පහක් තියෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා කවුද මේ ලිස්ට් එක ලිව්වේ? පටික සම්පස්සයෙන් අධිවචන සම්පස්සයට යන අවස්ථාව කොහොමද? එතකොට අපි ඉස්සර දැනගන්න වෙන පටික සම්පස්සය කියන්නේ මොකද්ද? අධිවචන සම්පස්සය කියන්නේ මොකද්ද කියලා. පටික සම්පස්සය කියලා කියන්නේ පටික කියලා කියන්නේ ගැටෙන. පටික සම්පස්සය කියලා හැම වෙලාවෙම කියන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස කියන මේ ස්පර්ශ ආයතන පහේ ස්පර්ශයට කියන පටක සම්පස්සේ කියලා. আদি වචන කියලා කියන්නේ නාම කියන එක. আদি වචන සම්පස්සේ කියලා කියන්නේ නාම සම්පස්සේ, මනෝ සම්පස්සේට. එතකොට පටික සම්පස්සේ ඇත්ත නොදකිනකොට මනෝමින් සිහි කරගන්න අවස්ථාව තමයි පටික සම්පස්සේ නිසා আদি වචන සම්පස්සේ කියන්නේ. ඒ කියන්නේ දැකපු දේ අපි පැත්තකට ගිහිල්ලා සිහි කරනකොට දැන් මේ වෙනවා පටිඝ සම්පස්සේ නිසා ආදිවචන සම්පස්සේ. ෂා අරක ගේන් යන්න ඕන කියලා ඉක්මනට මතක් වෙලා අපි බලන්න යන්නේ. එතකොට ආදිවචන සම්පස්සේ නිසා පටිඝ සම්පස්සේ. මතක් වෙච්ච දේ තමයි ආදිවචන සම්පස්සේ ගිහිල්ලා බලනකොට පේන්නේ පටිඝ සම්පස්සේ. එතකොට ආදිවචන සම්පස්සේ නිසා පටිඝ සම්පස්සේ. තේරෙනවද කියන්නේ? අපිට අපි මතක් කරනවද මතක් වෙනවද අපි? දෙකම වෙනවා නේද? අන්න ඒකයි ඒකින් කියන්නේ ඔය මතක් කරනවා කියන කාරණාවක් තියෙනෝනේ අපිට. අපිට මතක් කරනවා කියලා හිතලා කරන්න පුළුවන්. හිතලා අපි බලන්න යනවනේ. හැබැයි මතක් කරන මතක් වෙන දෙකම අදිවචන සම්පස්ස මේකෙදි වෙනස්කම් තියෙනවා. දැනට මේ මේ ආරවට උත්තර දෙන්න කිව්වේ මේකට බැරිනේ මේකේ තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. එතකොට පටික සම්පස්සේ කියලා කිව්වේ ඇහෙන් රූපයක් දැකපු අවස්ථාව කියලා හිතනද පටික සම්පස්සෙන් අධිවචන සම්පස්සට කියන්නේ දැකපු දේ සිහි කරන. දවල් ආහාර පිඟාන තිබුණු දේවල් සිහි කරන්නේ. අන්න දැන් ආහාර පිඟාන දැකපු අවස්ථාවක් ගැන ඒක පටික සම්පස්සේ ඒක දැක්කේ නැත්තම් ඔහොම සිහි කරගන්න හම්බ වෙන්නේ නැහැ. සිහි කරගන්න අවස්ථාව අධිවචන සම්පස්සේ. මේ පටික සම්පස්යෙන් අධිවචන සම්පස්සයට. ගෙදර හවසට තමයි අධිවචන සම්පස්යෙන් පටික සම්පස්සය හම් වෙන්නේ. දැන් හවසට ගෙදර යන්න ඕනේ කියලා සිහි කරගෙන <laughs> යන්න යනවනේ. එතකොට සිහි කරගන්නකොට මුලින් ගෙදර සිහි කරන අවස්ථාව අධිවචන සම්පස්සේ ගියහම ගෙදර දකින්න පුළුවන්. එතකොට පටික සම්පස්සය. ඒක අධිවචන සම්පස්යෙන් පටික සම්පස්සේ මේකේ තව ගොඩක් විස්තර දෙන අපි ප්‍රශ්න රාශියක් තියෙනවා දැන්ට ඒ ටික තේරුණා නේද? මම හිතන්නේ නැහැ. අලුතින් ප්‍රශ්නට උත්තරේ දුන්නා. චිත්ත වීතියක දිත්තේ දිත්තමත්ං භවිෂ්‍යති වන්නේ කෙසේද දකින්න කෙනින් රහත් වෙන්නයි ප්‍රශ්න අහන්නේ නෑ ඒක හොඳයි බොහොම වටිනවා ඇත්තටම චිත්ත වීතියකදී මේ ප්‍රශ්නය චිත්ත වීතියකින් කියන්න බෑ ඒකට හේතුවක් තියෙනවා දිත්තේ දිත්තමත්තන් කියන තැන හරියටම සාක්ෂාත් තුන චිත්ත වීතියන එක නතර වෙනවා. ඒ කියන්නේ දැන් ඇහැ රූප චක්කු විඥාන කියන තැන අපිට හම්බ වෙනකොට හැම වෙලාවෙම අපි කිව්ව අවසන් වෙන්නේ ජවම් මට්ටමට ගිහිලා කර්ම වෙලානේ. දැන් ඇහැ රූප චක්කු විඥාන අපිට හම්බ වෙනකොට අපි ජවම් මට්ටමට යනකොට මෙතන පවතින ඇත්ත ඇති හැටි දකින්න. ඒ කියන්නේ මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේ ස්පර්ශ නිසා යමක් හම්බ වෙනවා. ස්පර්ශ නැති වෙන නැති වෙනවා කියන තැනින් හිතනවා. එතකොට තාම මේ ජවම් දැන් මේ ජවම් කුසල කර්ම විදර්ශන. මෙහෙම යනකොට ඇහැට ගැටුණත් මේ ස්පර්ශයේ චක්කු සම්පස්තියන උපදින අවස්ථාව දක්වාම එන දවසක් එනවා. ඈ කුසල් ධර්ම. ලෝකෝත් ඕකට කියන පූර්ව භාග ප්‍රතිපදා කියලා විදර්ශනා ඥානෙ. විදර්ශනා කියන මට්ටම ගත්තාම කුසල් ධර්මය. ඊට පස්සේ අපි කියමුකෝ කාලයක් යනවා එතකොට හැබැයි අධිචිත්තයටපත් වෙන. ඒ කියන්නේ රූප භවයේ ඉක්මවා යන කාම භවයේ ඉක්මවා යන මට්ටමට මෙන්න වෙනවා. එදාට පුළුවන් එයාට මනෝ මනෝමයම ලෝකේ පරිහරණය කරන්න. ඒ කියන්නේ චක්කු විඥානේ නූපදින එතෙන් චක්කු විඥාන නූපදිනවා කියන කාරණාව කිව්වොත් මේගොල්ලෝ ප්‍රශ්නයක් ඇති කරගන්නවා චක්කු විඥානය කියන කාරණාව හඳුන්වනවා මේ දුහාරය මුල් කරගෙන පහළ වෙන 17ට මේ 17ම චක්කු විඥාණයෙන් විඤ්ඤාය වෙන ධර්මතාව කියලා හඳුන්වනවා මෙතෙන්දි දැන් ආයෙ වෙනවා අභිධර්ම උගන්වන්න. එතකොට මෙතනදී චක්කු විඥාණයෙන් විඤ්ඤාණය වෙන ධර්මතා 17 අපි කියමු චක්කු විඥාණය සැපසහගත වූයක් ඇත දුක්සහගත වූයක් ඇත උපේක්ෂාසහගත වූයක් ඇත කියලා පෙන්වනවානේ. නමුත් චක්කු විඥාන කියලා අපි දන්නා මට්ටම විතරක් ගත්තම උපේක්ෂාසහගත විතරයි. හැම වෙලාවෙම සැපසහගත හෝ දුක්සහගත හෝ වෙන්නේ මනෝමයමයි. මොකද්ද? වේදනාව. එතකොට නමුත් මේ ద్వාරය මුල් කරගෙන ద్వාර නමින්ම කතා කරනවානේ. තේරුණා නේද? ඒ වගේ මෙතනදී කෙනෙකුට පුළුවන් මේ ඇහෙන් රූප බලන්න අද අපි චක්කු විඥාන කියලා හඳුන්වන මට්ටමම ඒ දර්ශනයෙන් මිදිලා එයාගේ ලෝකෙන් ඒ කියන්නේ පේනවා කියන සිද්ධිය වෙද්දී එයා ඇහැ රූප චක්කු විඥාන කියන මට්ටමේ මිදිලා ඉන්න පුළුවන් තැනකට එනවා අන්න එහෙම තැනකුනේ මේකෙන් මිදෙන්න. ඔව් ඒකෙදි මම මේ අර ඔතෙන් මෙහෙම උපමාවක් ගන්නවා. මෙන්න මේ උපමාව ටිකක් තීක්ෂණව බලන්න. මෙතනදී අපි හුරු වෙලා තියෙන්නේ ස්කන්ධයන්ගේ නැති බවින් යමක් සිහි කරගන්න නෙමේ සිහි කරගන්න නමුත් මෙතන වෙන්න ඕනේ ස්කන්ධයන් ආරම්භය තියෙන කෙලෙස් නැති කමිනුයි ලෝකේ සහ ලෝක නිරෝධය පනවන්නේ ස්කන්ධයන් එකම ස්කන්ධ ටිකේ යෙදෙන කෙලෙස් මට්ටම් මතයි කාම ලෝකෙද රූප ලෝකෙද අරූප ලෝකෙද කියන එක පනවන්නේ මිසක කාම ලෝකෙට වෙනම රූප වේදනා සංඥා සංකාර විඥානයකුත් රූප ලෝකෙට වෙනම රූප වේදනා සංඥා සංකාර විඥානයකුත් අරූප ලෝකෙට වෙනම රූප වේදනා සංඥා සංකාර විඥානයකුත් එහෙම නෙමෙයි ඒ ස්කන්ධ ටික අනුව යෙදෙන කෙලෙස් මත කෙලෙස් ටික මතයි ඒ ඒ කෙනාගේ ලෝකේ පනවන්න වෙන්නේ ඒ මෙන්න මෙතන කියන මේ සිද්ධිය තමයි ගොඩක්ම අපිට තේරුම් ගන්න පහසු වෙලා තියෙන්නේ. ඒකෙදි අපි මෙහෙම නිකන් මම මේ උපමාව කිව්ව ටික තේරුම් ගන්න අපිට පහසු වෙයි මම ගොඩක් දුරට කතා කරන උපමාවක්. දැන් මිරිඟුව දන්නවන මිරිඟුව කියලා කියන නලියන ස්වභාවය මිරිඟුව දිහා බලනකොට අපිට ජලය වගේ පේනවා. තිරසංගත සතෙක් බැලුවොත් එයාටත් නිර්ගුණස ජලය වගේම පේනවා. දෙන්නගේම පෙනීම එකයිනේ. පෙනීම එක වුණාට තිරසංගත සතා හිතාගෙන මේ පේන දේ බාහිර තියනවා කියලා. මේ පේන්නේ වතුර පේන දේ බාහිර තියනවා ගිහිල්ලා බොන්න පුළුවන් කියන තැනකින් එහෙම එකක් බාහිර තියනවා කියන තැනකින් ඉන්නේ. අපි දන්නවා මිරිඟුව නිසා හිතටයි පේන්නේ පේන දේ තියනව නෙමෙයි කියලා. එකම අරමුණේ නුවණින් තිරසංගත සතට වඩා අපි මිදිලා ඉන්නේ. තිරසංගත සතා බාහිර වතුර වලක් මවාගෙන ඉන්නකොට තිරසංගත සතාගේ විදිහේ බාහිර වතුර වලක් අපිට නැහැ. තේරෙනවද කීයද? මිරිඟුව හම්බ වෙන තැනක තිරසංගත සතාටත් අපිට තියෙන දෙක දෙන්නට එක වගේ තිරසංගත සතා හිතාගෙන ඉන්නවා මේ පේන දේ බාහිර තියෙන දේ කියලා. බාහිර වතුර වලක් තියෙනවා පිපාසය වුණොත් බොන්න පුළුවන් කියන තැනින් බාහිර වතුර වලක් නවාගෙන ඉන්නේ. අපි ඒ සිද්ධියටම නුවණ ගෙනියනවා. එතන තියෙන නිරිඟුව නිසා ඔය ජලය වගේ හිතට පේනවා මේ පේන දේ එතන තියෙනව නෙමෙයි කියලා එකම සිද්ධියේ අරයට වඩා මිදිලා අපි ඉන්නවා. එයා දකින සිද්ධියම නුවණින් වෙනස් වෙනවා. දැන් මට කියන්න පුළුවන් ද තිරසං එහෙම නුවණක් තියෙන කෙනාට කියන්න පුළුවන් ද තිරසංගත සත්‍ය සතාගේ මට්ටමේ තැනකිනු ඉන්නේ එයා වගේ වතුර තණ්හාවෙන් ඉන්නේ කියලා කිය හැදින මට. දැන් අරයට වතුර පිපාසය ඇතුළත වතුරට තියෙන තණ්හාව නිසා එයා එහාට දුවයි. මට පිපාසය ඇති වුණා කියලා මම තණ්හාව ඇති කරගෙන මෙහෙට දුවනවා. නැහැ. ඇයි එතන ශුන්‍යතාවයක් දක්වන නිසා. දර්ශනය මතයි තණ්හාව හික්මෙන්නේ. කොච්චර වතුර තිබුණත් ජලය වගේ පෙවුනොත් ඇත්ත දකින්නවන තණ්හාවට ඉඩ නැහැ. එතකොට දැන් මෙතනදී ස්කන්ධ වල කිසිම වෙනසක් උනේ නැහනේ. ඒ වගේ ලෝකයා සාමාන්‍ය ලෝකයා යමක් දිහා බලනකොට දැන් මේ ලෝක කට්ටිය දකින්නේ මේ තිරසංගත සතා මිරිඟු දිහා බලනවා වගේ. තිරසංගත සතා මිරිඟු දිහා දකිනකොට ජලය වගේ පේනවා. එයා හිතාගෙන ඉන්නේ මේ පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයයි පේන්නේ කියලා. අපි දකිනවා කොහොමද? නෑ මිරිඟුව නිසා ජලය වගේ පේනවා, පේන දේ තියෙනව නෙමෙයි කියලා. දැන් මේ අපිට වෙලා තියෙන්නේ තිරසංගත සතාගේ මට්ටමේ සිද්ධිය තමයි ඒ ඒ අරමුණේ මිනිස්යාගේ තිරසංගත සතාගේ මානසික මට්ටම වගේ තමයි අපේ රහතන් වහන්සේගේ මට්ටම. අපිට දැන් මේ පේන්නේ ත්‍රිසංගත සතාගේ මට්ටම වගේ මේ තියෙන දේ පේන්නේ පේන දේ තියෙන කියන තැනකින් අපි ඉන්නේ. රහතන් වහන්සේලා මෙතන ධාතුව දකිනවා. රහතන් වහන්සේලා දකිනවා මෙහෙම තියෙන ධාතුවක් නිසා මෙහෙම පේනවා පේන දේ තියෙනවා නෙමෙයි කියලා දකිනවා. ඒ හින්දා මෙහෙ දුවන්නේ එච්චරයි වෙනස ඒ හින්දා චක්කු විඥාන, ඇහැ රූප චක්කු විඥාන කියලා එයා මේ දකින දේ අරඹය සිත් උපද්දවගෙන යන්නේ නැහැ. අපි දකින දේ අරඹය හිතන්න කියන්න කරන්නේ ඕක තමයි චිත්ත වීති කියන්නේ. නැතුව දකින දකින දේ කියන මේ පෙනෙනවා කියන සිත්තිපදීම නතර වෙන සිද්ධියකින් නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒකයි මම කිව්වේ මතක් කරුවේ මෙතෙන්දී මේ පේනවා කියන සිද්ධිය තුල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ සිද්ධිය පරිහරණය කරන මානසික මට්ටම මතයි. අපි කියමු රූපවචර ධානලාභී කෙනෙක් ගත්තොත් එයාට මේ අරමුණ පේන්නේ රූපී භක්ම ලෝකයේ ඉපදීම පිණිස පවතින සංයෝජන තියෙන තැනක. දැන් කාම ලෝකේ කෙනෙකුට පේන්නේ මේ රූපය මේ සත්‍ය පුද්ගලය කියලා. රූපී භක්ම ලෝකේ කෙනෙක් මේ අරමුණ දැක්කොත් එයාගේ සංයෝජනයට අනුව එයාට පේන්නේ මේ ටික. ඒ කියන්නේ මේ කනුව දිහා අපි හතර දෙනා කණ්ණාඩි පාට කණ්ණාඩි හතරක් දාගෙන බැලුවොත් අපි හතර දෙනාට හතර විදිහට පෙනේ. අප කණ්ණා මේකේ පාට හතරක් නැහැ. අපි හතර දෙනා මේ දිහා බලන දාගත්ත කණ්ණාඩි පාට හතරම යද්දට පෙන්ලා තියෙනවා. ඒ වගේ මේ ස්කන්ධ ටික කාම ලෝකෙද රූප ලෝකෙද අරූප ලෝකෙද අපරියාපන්නද කියන ටික ස්කන්ධවල නැහැ. පටු යාපෝ තේජෝ වායෝ කාම අවචර පඨවි රූප අවචර පඨවි කියලා එකක්වත් වේදනා සංඥා සංකාර කියන චෛතසිකේ කාමාවචර රූපාවචර කියන සිද්ධියකින්වත් එහෙම නැහැ. එයා දාන්න එයා බලන කණ්ණාඩිය නමින් ඒ ටික නම් කරනවා මේක කාමාවචරයි මේක රූපාවචරයි කියලා. මේ චෛතසිකයේ කාමාවචරම වුණොත් මේ සිත කාමාවචරම වුණොත් ඉතින් අපිට වෙන හිතක් උපදවා ගන්න බෑනේ. නිවන් දකින්න බෑනේ. මේ සිතේ යෙදෙන කාමාවචර කෙලෙස් දුරු කරපුවාම ඒ හිතට කාමාවචරයි කියන්නේ. රූපාවචර මට්ටමේ කෙලෙස් යෙදෙනකොට මේ මේ ඒ ටික අසුනහම ඒ හිතට රූපාවචරයි කියන්නේ. බැරි වෙලා අපි නිකමට කිව්වොත් මේක කාමාවචර මට්ටමින් හදලා මේ වෙල්ඩින් කළා වගේ එහෙම හදපු හිතක් එහෙම වුණොත් පුළුවන් නේද අපිට වෙන මොකද කරන්න? බෑ නේ ගලවන්න. ඉතින් අපි ගොඩක් ඉගෙනගෙන තියෙන්නේ මේ කාමාවචර භූමියේ සිත්, රූපාවචර භූමියේ සිත් කියනකොට ඇයි මේ සිත් මෙහෙම කිව්වේ කියන තැනින් හිතන්නේ අපි හිතාගන්නේ මේ යකඩ ගල් තිබ්බා වගේ එහෙමම සිත් කියලා. ඒක හරි ඒ භූමියේදී ඒ කෙනාගේ තැනින් ඒ සිත නම් කළ යුතුයි. අපි දත යුතුයි ඒ සංයෝජනීය නමින් මේ නම් කරන්නේ. ඒ ස්කන්ධය නම් කරන්න වෙන්නේ ඒ කෙලෙසේ නමින් මිසක ඒ පුද්ගලයා නමින් මිසක කාම භූමියේ පුද්ගලයා කියලා තැනින් මිසක නැතුව ඒ වස්තුවට තනි තනි වෙච්ච වස්තුවකට නමක් නැහැ. ඒ සිද්ධිය විද්‍යමානක් නැහැ. මේ කෙලෙසයක් නැති වුණා. අපි නම් කරන්නේ සංයෝජනය. සංයෝජනය. මොකද ඒකනේ අපි ලෝකෙ මිදුණා කියලා කෙලෙසුන්ගෙන් මිදෙන ටික විතරයි අන්තිම ලෝක නිරෝධය කියලා වෙන්නේ. දැන් මිදෙන පැත්තෙදිත් බලන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ටික අයින් වුණාම ඔන්න සෝවාන් ඵලයේ එක කෙලෙස් එකකින් මිදුණා. සංවේදනය වැඩි වුණ අර දකින්න විදිහ වැඩි. එතකොට ලෝකෙට බැඳිලා වැඩි කියනවා. ලෝකයේ මේ සංයෝජනේ බැසගත්ත නිසාමයි ලෝකෙ උනේ. ඒ ආරම්භය සංයෝජනේ අඩු වෙනකොට ලෝකෙ මිදුණා මේ ටික ස්කන්ධ මාත්‍රයක් විතර දිව්‍ය ටිකක් පවතිනවා. ඒ ටිකට කියනවා මේ සංයෝජන අතහැරලා දැන් මේ අතහැරලා මේකට බහලා තියෙන කෙලෙස් අතහැරලා ස්කන්ධ ටික විතරක් පවතින එකට කියනවා සෝපදිශේෂ නිබ්බාන. උපෝදි ශේෂයක් විතරක් තියෙනවා කියන තැනක. මේ ටික ධර්මතාවය. ඔය තුල පුද්ගලයෙක්වත් කෙනෙක්වත් නෙමෙයි ඒක දින ආයු සම්පතිය වල වෙච්ච දවසට ඒ ටිකත් අතහැරෙන කියන තැනක. දැන් වෙන්නේ මේ ස්කන්ධ ටික අතුරු කරගෙන කෙලස් වෙනකොට ස්කන්ධ ටික පිටරත් මේ කෙලසින්ෙන් තව එක කරුණු කළ පයින්නකද මේ වෙන්නේ. ඉතින් මේ මෙතනදී ඒකයි අපි චිත්ත වීතියක කොයිතනකින්ද කියන අදහස නෙමෙයි මෙතෙන්දී බලන්න ඕනේ මම කියන කාරණාවට තේරෙනවා කියන්නේ මේ දිත්තේ දිත්ත නැත්තම් කියන කාරණාව නිර්මාණය වෙන්නේ ඒ බලන දර්ශනය මත මේ දිතේ මේ තැනින්ද මේ ශනේද මේ දිත ගාවින්ද මම කොහොමද කියලා දිත්තේ දිත්ත නැත්තම් වෙන විදිහට බලන්නේ කියන කාරණාව මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ වැරදි සාධාරණයි කොහොමද දිත්තේ දිත්ත නැත්තම් වෙන්නේ කියලා බලන්නේ කියන වගේ තැනකින් ප්‍රශ්නේ මේ ලියෙන්නේ. බලන විදිය ඒ කියන්නේ එතන ඵලෙ එළඹ සිටින්න ඕනේ දැන්. තව අපිට මාර්ගය ගැන ඒ කියන්නේ එතෙන්ට යන්නත් අපහසු කෙනාට ඒ කියන්නේ තාම අපි අපි කියමුකෝ දරුවාම කියලා නම් තේින් සෙනෙහස ගොඩාක්ම තියෙනවනම් කොච්චර අපි ජරා මරණ නේද කියලා බැලුවට කෙලෙස් අතහැරෙන්නේ මේ ජරා මරණ කියන එක ප්‍රකට වෙන්නේ දරුවා කියන එක අස්වන මට්ටමටයි දරුවා කියන එක අස්වෙන්න අස්කරන්න අපිට බෑ අපිට පුළුවන් ඒක අස්වන වෙන දෙයක් කරන්න දැන් ඔකෙදි මම කියන්නේ අපි කිව්වේ අර පඹයක් ඉන්න තැන මිනිස්සයා කියන අදහස තියෙනවා නම් අපිට. දැන් මේ මිනිස්සයා කියන අදහස නැති කරන්න අපිට බෑ. මිනිස්සයා මරණ මත්තේ උපදීද උපදින්නේ නැද්ද කියලා අදහස් වෙනවා නම් හෝ අනේ මේ මිනිස්සෙක් නේද මිනිස්සයා හොඳයි කියන අදහසින් අපි උපකාර කරන්න පුළුවන් නරකයි කියන අදහසින් තරහ ඇති කරගන්න පුළුවන් හොඳයි කියන තැන් රාගය ඇති කරගන්න පුළුවන් දැන් මිනිසයා හොඳයි නරකයි කියන තාක් රාග දේශ මොහ නැති කරගන්න බෑ. රාග දේශ මොහ නැති කරගන්නලා මිනිසයා හොඳයි නරකයි කියන බෙදීම නැති කරගන්න. ඒක නැති කරගන්න නම් මිනිසයා කියන එක නැති කරගන්න. දැන් මිනිසයා කියන එක නැති කරගන්න අපිට බෑ. අපි මේ හැම මස්ලේ නහරට ඇට මිදුළු තියෙන මෙතන මිනිසෙක් නෙමෙයි නේද කියලා බැලුවත් බැලුවත් වැරදි. ඇයි? ඒක අපිට ඇත්තෙලා තියෙන මිනිසයා. මා කෙනෙක් මේ මිනිසයා ඉන්නවා කියලා බලනවා. ඇතමස්ලේන ආහාර තියෙන්නේ මෙතන මිනිසෙක් නැහැනේ කියලා බලන් එයාට මුල්ලා තියෙන්නේ මිනිසයානේ. ඒද මිනිසයා. එයා මිනිසයා අතහැර ගන්න ගියත් අහුවෙලා තියෙන මිනිසයා, මිනිසයා කියලා අල්ලගෙන හිටියත් අහුවෙලා තියෙන මිනිසයා. මිනිසයා වතහරින ක්‍රමයක් නැහැ. මට කරන්න පුළුවන් එකම දේ පඹය බව පිටිසිඳ දකින්න විතරයි තියෙන්නේ. පඹය බව දකිනකොට මිනිසයා බව ඉබේම අතහැරෙයි. ඒකට මම වෙහෙසෙන්න ඕනෙත් නැහැ. ඒ වගේ දරුවා කියලා දකින්නකම හින්දානම් ඇලුනේ ගැටුනේ ඇලීම ගැටීම නැති කරන්න බෑ දරුවා කියන එක දකින්නකම්. දරුවා කියන එක නැති කරන්න ගිය ගියත් අල්ලගෙන තින්නේ දරුවා දරුවා කියන එක අල්ලගෙන හිටියත් ආවිලා තින්නේ දරුවා. ඒ හින්දා දරුවා කියන දෙයින් දරුවා කියන අදහස අයින් කරන්න බෑ. ඒ වෙනුවට මට පුළුවන් වෙන එකක් කරන්න. පඹේවව බලන්න වගේ මට පේන දික්ටි සුතමුත විඤ්ඤාත කියන අරමුණු ටික තමන්ට තමන්ව බලා ගන්න පුළුවන්. තමන් තමන්ව ගවේෂණය කරනකොට මිදෙන්නේ මේ. මට අරමුණක් පේන්නේ කොහොමද කියන තැනකින් මේ දරුවෙකුට තියෙන ඇලීම බැඳීම අතහැරගෙන ඉඳපන්. කොහොමද යම් වස්තුවක් පෙනෙන්නේ? කියන තැනකින් තමන්ට යම් වස්තුවක් පෙනෙනවා කියන කාරණාව ගැන සිහි කරගෙන අපිට අපිට බෑනේ දරුවෝ එලවන්න තණ්හාව තමයි දුකට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. උඹලා තමයි මගේ දුක්ඛ සමුදය දුවපල්ලා කියලා දරුවෝ එළෙවි හැදී. බෑ. එහෙම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. හැබැයි අපිට බැයිද මට ඇත්තටම යම් වස්තුවක් පෙනෙනවා කියන්නේ කොහොමද ඒක වෙන්නේ? ඒ පෙනෙන තැන මොනවද තියෙන්නේ කියලා විමසන එක මට ධර්මයේ කියලා ගන්න වගේ අමාරුද? නෑ. ඒක බැයිද අපිට කරන්න ඕනවා කියන්නේ? පුළුවන්. කාටවත් විදෙයිද එහෙම කිරීම? නෑ. මෙන්න මෙහෙම කරනකොට ඉබේම මේ සංයෝජන කියලා වෙන ක්‍රමයක් තියෙනවා. කාටවත් රිදවන්නවත් රිදවිලාවත් එහෙම නෙමෙයි. ඒ වගේ ඉතින් මේ දර්ශනය තියෙන්නේ අන්තිමට මං කිව්වේ ඒක තමාවට තියෙන්නේ. තමාව පිළිසින්ද දකිනකොට ලෝකේ ඉබේම අතහැරලා මොකද ලෝකේ අපු අල්ලගෙන නම් ඉන්නේ අපිට මිදෙන්න ලෝකෙ කපන්න වෙනවා. ලෝකය අපි අල්ලගෙන ඉන්න හිඳයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ලෝකය අපි අල්ලගෙන අපි ලෝකය අල්ලගෙන තින්නේ අපි අපිව හදාගත්තාම අතහැරලා ඉන්නේ. අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්නේ දරුවා හින්දායි මේ සෙනෙහස නැත්තම් මේ බැඳීම ඔක්කොම කියලා. නෑ මෙහි තියෙන සිද්ධිය ඔක්කොම. ඉතින් මේ මේ පැත්ත හදාගන්න තමන්ගේ මනස හදාගන්න සිද්ධියක් තියෙන්නේ. ඒකට අපි පස්සේ වෙලා තිබුණ මාර්ගය ගැන කතා කරමු. මෙහෙම බැරි වුණොත් හිටියොත් ලබන මාසෙදී ඉතුරු ටික කතා කරමු. ජීවිතේ කිසිම දෙයක ස්ථාවර බවක් නැහැනේ නේද? ඊට පස්සේ චිත්ත වීතියක සංඥා යෙදෙන්නේ කොයි අවස්ථාවේද? <laughs> චිත්ත වීතියක මේ ප්‍රශ්නෙම වැරදි. අපි කියමු සිතක් සිතක් ගානේ උපදින චිත්ත වීතියක අපි කියමු 10000ක් උපදිනවා නම් උපදින හැම සිතක් ගානෙම වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා. ඒවත් සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කියන හැම සිතකටම සාධාරණව උපදින චෛතසික ධර්ම ඈ ඒකකට ඒ දෙවෙනි ප්‍රශ්නේ තමයි ප්‍රපංචයේ යෙදෙන්නේ කුමන අවස්ථාවේද ප්‍රපංච කියලා කියේ තණ්හා මාන දික්ටි චිත්ත විචේක ජවම් කියන මට්ටමේ තමයි ඒක හරි නේද මේ ලිස්ට් එකේ ප්‍රශ්න ටික එච්චර ඒකේ ඊට පස්සේ ආයතන පහට ගැටෙන අරමුණු අරඹය පහළ වෙන සිත් කර්ම බවට පත් වෙන්නේ ජවන් මට්ටමේදී කියලා අහලා තියෙනවා චිත්ත වීත්‍යයක් ආශ්‍රය මේ කාරණේ පැහැදිලි කර දෙන්න මේ. ඒ ප්‍රශ්නකට උත්තර ආව නේද? ආයතන වලට ගැටෙන අරමුණු නිමිති අනුනිමිති ගැනීම නොගෙන අතහැරීම පිළිබඳව කරුණාකර පැහැදිලි කර දෙන්න මම ඉලාව කියේ. මහන්ති නේද? මොකද මේ අන්තිමට මේ කතා කරලා තියෙන උත්තරේ මේ ප්‍රශ්නේ ආයතන වලට ගැටෙන අරමුණු නිමිති අනුනිමිති ගැනීමක් නැතුව අතහැරීම පිළිබඳ කරුණාකර පැහැදිලි කරලා දෙනු මැනවි. ඒකට අහලා තියෙන ප්‍රශ්නේ බොහෝම වටිනා ප්‍රශ්නයක්. ඔයගලන්ට ගොඩාක් ලාභයක් මේ මම හිතන ජීවිතේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානි ඉන්ද්‍රිය සංවරයත් භෝජනේ පමණ දැන ගැනීම නිදි දුරු කිරීමත් කියන මේ ධර්මතා තුන යමෙක් පටන් ගත්තොත් එපමණකින් ආශ්‍රයක්ෂය පටන් ගන්නවා කියනවා. භෝජනේ පමණ දැන ගැනීම නිදි දුරු කිරීම ඉන්ද්‍රිය සංවරය කියන ධර්මතා තුන යම් කිසි කෙනෙක් පටන් ගත්තා නම් එපමණකින් ආශ්‍රයක්ෂය පටන් ගන්නයි කියන මේ නිමිති අනුනිමිති නොගෙන ඉන්ද්‍රිය සංවර වෙනවා කියන තැන එච්චරට වටිනවා එච්චරට ගැඹුරුයි. අපි හිතාගෙන ඉන්නවට වඩා. අපි ඒ ගැන කතා කරමු ටිකක් නැගිටලා දැන් පිට විතරනේ ඉඳගත්ත පැය දෙකක් විතර අපි කතා කළානේ. කට්ටිය ගිලන්පස ටිකකුත් වළඳලා මේ ටිකක් නැගිටලා ඉලිපහලට ගිහිල්ලා එන්න පැය භාගයක් දෙන්න. එහෙම හොඳයි නේද? මොකද මේ ඒක ඒක ටිකක් ආපහු අවධානය දෙන්න අපිට.